තිරුවන් සරණයි හැමදෙනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවනට සිසිලස දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද අඟහරුවාදා දවස 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා ඉතින් අද දවසේදීත් හැම අඟහරුවාදා දිනකදීම මෙන් පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඊටමත් අපහසුතාවයන් මැද්දේ අද දවසේදීත් එකතු වෙනවා අපිට මේ තථාගත ධර්මයේ පහදා දීලා කිසියම් ආකාරයක උපකාරයක් කරන්න මේ සංසාර ගමන නිවා කර ගැනීම අපේ ප්‍රයත්නය සඳහා. ඉතින් ඒ උතුම් වූ දහස වෙනුවෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ හැමදෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේට දෙපා නමද নমස්කාර කර සිටිනවා. ඒ මහත් වූ පුණ්‍ය හේතු නිසාම. හොඳයි මම එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේදී සාකච්ඡාව ආරම්භයක් ලබා දෙන්න. ඉන්නතුරු ප්‍රශ්නයක් මම ඉදිරිපත් කළා සාකච්ඡාව ආරම්භ කරනවා ස්වාමීන් වහන්සේ. ධර්මයට අත්දකින්නට අපි උත්සාහ කරන්නට ඕනේ. මෙන්න මේ සඳහා මම කලින් දේශනාවලදී මත කරපු හේතුඵල ධහම වගේ පංචකීපස්කන්ධ ක්‍රියාකාරීත්වය මෙන්න මේව සම්බන්ධයෙන් අපට ප්‍රායෝගිකව ජීවිතේට ධහම ගලප ගන්න අවශ්‍ය වෙන විදිහ ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් කැටියට සම්බන්ධ වෙන්න පුළුවන් සාකච්ඡාවට ඉතින් ඒ නිසා මේ මම අද ගොඩක් මේ මේ අවස්ථාව මඟ නොහැර ඉඳ උත්සාහ කරන් කරේ මේ ඇත්තම ධර්මය හොයන පිරිසක් නිසා ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක් නිසා මේ පුළුවන් හැටියට හරි මේකට අද දවසේදීත් සම්බන්ධ වෙන්න කල්පනා කරේ. ඉතින් ඒ නිසා මොනවා හෝ දහම් ගැටලු තියෙනවා නම් ඒ ගැටලු ඉදිරිපත් කරන්න අපි ඒකට අනුව පුළුවන් හැටියට සාකච්ඡාව කරගෙන යමු. සර්වසන්න. සර්වසන්න සයන්වස සයන්වාස සාකච්ඡාවට ආරම්භයක් වශයෙන් මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන සයන්වාස සයන්වාස අපි කල්‍යාණ ත්‍රිකෙක් මම අද උදේ ධර්ම සාකච්ඡාවක් නිරතනකොට ඉතින් අපි කතා බහ කරා මේ මූලපරියය සූත්‍රය ආකාරයට සක්කාය දිට්ඨිය ගැන මේ කතා බහගෙන ඉතු උනා මේ මේ ධර්මතාවයන් සියල්ලම සයන්වාස ඔබ වහන්සේ මෙතෙක් අපිට දේශනා කරපු හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයන්ට සම්බන්ධ නිසාවෙන් අපිට ඒක සම්බන්ධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතනදී අපි බොහෝ දේ කතා කළා ඉතින් අවසානයේදී කල්පනා වුණේ ස්වාමීන් වහන්සේ දැන් දෙන්න කතා කර කර ඇවිදිනවා එතන තමයි මේ සාකච්ඡාව වෙන්නේ ඉතින් එතකොට මේ ඉස්සරහට ඉස්සරහ තියෙනවා මේ කණුවක් සුදු පාට ගාපු. ඒතකොට මේ කනුව මම මේ කනුව මම කියන අර්ථයෙන් තමයි මේ මම කියන එක ගන්නෙ කියලා. ඒ වගේම මේ ඉස්සරහට එතකොට ඉස්සරහට ටික වෙලාවකින් එනවා තව මේ කාන්තාවක්. එතකොට ඒ කාන්තාව මම කියලා. සයනස එතෙන්ට ආවේ ගොඩාක් දේවල් කතා කරලා වීඩියෝ ඉද පැතිවලින් මට හිතෙනවා එතන කිසියම් නිවර්දිකමක් තියනවා කියලා. අපි මේ කිසියම් මම කියලා කෙනෙක් ගත්තාද හදාගත්තාද ඒක ඒ වෙලාවේ ඒ ඇහැ ගැටෙන දේ තමයි මම කියලා කියන්නේ. ඒතකොට අර පටවිය මමයි කියලා කියන කතාව වගේ දෙයකදී ස්වයන්වාස මේ වගේ කතාවකට ආවේ. ස්වයන්වාස මම ආරම්භයක් ඇටියට කිසියම් දෙයක් ඉදිරිපත් කළා පමණයි. ඒක අඩුපාඩු හදාගන්න ඕන තැන් වැඩි තැන් ගොඩාක් ඇති ස්වයන්වාස ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා සාකච්ඡාවට ඒ තුලින් අපි ආරම්භයක් ගමු කියලා. තෙරුවන් සරණයි. කියලා සරණයි. ඇත්තටම යම් පමණකට ඒක නිවැරදි කාරණාව. මුලපරිය සූත්‍රයේදී පැහැදිලි කරන කාරණාවලට අනුව පාඨවි මඤ්ඤණාව කියන කාරණාවේදී දැන් අපිට හැම මොහොතකම යමක් මනින්නේ කියන්නේ මම කියන පදනමත් එක්කනේ යමක් මනින්නේ එතකොට ඒ බාහිරින් අපි දකින දේ මැනීමක් සිදුවන්නේ මම මම නැතිනම් මැනීමක් කතා කරන්න බෑ. බාහිරට අපට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු මෙව අපි එනකොට ඒක එන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට. එතකොට මේ නිකන් සාමාන්‍යයෙන් අපි කල්පනාවකින් හිතනවා රූපය කියලා හිතනවා තියනවා කියලා. නමුත් රූපය ගෝචර වුණේ කොමකටද? අපි ඇහැට. එතකොට එහෙනම් ඇහැ නිසා රූප මනෝනේ. ඊළඟට අපි තිබෙන දැකපු රූපයට අපි පස්සේ සංකල්පනාවක් වශයෙන් දානවා මම දැක්කේ රූපය තිබ්බා කියලා. තිබිච්ච රූපේ දැක්කේ කියලා. හැබැයි ඒකත් මගේ අනසතාව අරමුණක් රූපේ තිබුණා කියලා ගත්ත නිසා. එතකොට එහෙනම් අපිට මේ පඨවි හරි ආපෝ හරි තේජෝ හරි වායෝ හරි ආකාශ හරි විඥාන හරි ඊළඟට සංඥා සංඥී හරි සංඥී හරි අසංඥී හරි දේව හරි බ්‍රහ්ම හරි දිත්ත හරි සුත හරි මුත හරි විඤ්ඤාත හරි මේ මොනම හෝ දෙයකින් අපට මැනීමක් තියෙන්නේ ඒ කියන්නේ ඒක තියනවා කියලා නිකන්නේ මැනි ඒක මනිනවා කියන්නේ බීම සංකල්පයක් කියන්නේ බීම දෙයක් මේක කියලා මනිනවා කියන්නේ ඒ තියෙන දෙයක් මනින් තියෙන දෙයකට සංඥාවක් දානවා මේක මෙහිමයි කියලා. දැන් අපි අසඤ්ඤ, නවසඤ්ඤේ, නාසඤ්ඤේ කියන කරස් අපි දානවා බීම දෙයක් කියලා. ඒක තියෙනවා කියලා ගත්ත නිසා. හැබැයි අපිට තියෙනවා කියලා ගත්ත බව ආවේ මගේ. තියෙනවා කියලා ගත්තේ මම. මෙන්න මේක අපට අහෝලෙන්නේ නැහැ. මම තමයි මේක තියනවා කියලා බැන්නේ. එහෙනම් අර මම කියන දේ පදනම තමයි මේ මැනීමට හේතු වුනේ. මම කියන කාරණාවට ගැනීම. මේ මම කියන කාරණාව අසත්‍ය කියන එක දකිනකොට එතනදී එහෙනම් අහුවෙනට ඕනැත්තේ හේතුඵලයක් විතරයි. එතකොට හේතුඵලය කියන කාරණාවදී මම හේතුඵලයක් දකිනවා කියන එක ඒකයි මේකේ ගොඩාක් අමාරු කාරණා මොකද අපට ඇත්තටම මාර්ගයේ යට තියෙන්නේ මම ඉඳගෙනනේ يعني මම මුල් කරගෙන තමයි අපිට දැන් ගෝචර වගේ මගින් තමයි පටන් අරගෙන මේක යන්න තියෙන්නේ. එතකොට අපිට පහසුයි ඒ යමක් පුරුදු කරනකොට ඒ පුරුදු කරන තැනදී මෙතන බෙදලා හරි මොනවා හරි ක්‍රමයකින් මම නැහැ කියලා මටම දාගන්න එක පහසුයි. ඒක ඇත්තටම මොන හෝ ක්‍රමයකට අපට දෙන්න පුළුවන්. නමුත් ඒක සංකල්පයක් විතරයි. අනාත්ම බව මගින් තොරව අත්විඳිනවා කියන කාරණාව ඇත්තටම ගොඩාක් නෝනත් එක්ක යන එකක්. අනාත්මය කියන කාරණාව මගින් තොරව අත්විඳින එක. එතකොට මේ හේතුඵලය කියන සත්‍යභාවය අත්විඳපු තැනදී තමයි මම කියන හදනමක් අවිද්‍යාව සහගත ගොඩනැගිච්ච බව වෙනවා. මම කියන පදනම අවිද්‍යාව සහගත ගොඩනැගිච්ච බව වෙනවා. අවිද්‍යාව සහගතව ගොඩනැගිච්ච බව කියලා කියන්නේ මේ සත්‍ය නොදකීම කියන එක. එතකොට දුක්ඛ ඥාන, සමුදය ඥාන, යෝධය ඥාන, මග්ගය ඥාන. එතකොට අපි සත්‍ය හොයනකොට එහෙනම් අන්න එතන හොඳට හිතන්න ඕන කාරණාව සත්‍ය හොයනකොට එහෙනම් අර අඥානකම නෙමෙයි තියෙන්නේ. එහෙනම් අර මම කියලා ගත්ත ස්වභාවයේ දුරු වීමක් තියෙන්නේ මම හිතලා මෙතන මම නැහැ කියලා හිතන එක නෙමෙයි මගේ හිතවිල්ලකින් මේක මම නැහැ කියලා හිතන එක නෙමෙයි සත්‍ය අහුවෙච්ච තැනදී මම කියලා දෙයක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒ නිසා තමයි සීක කෙනාට නුවණත් එක්ක හික්මීමත් එක්ක මාමඤ්ඤී ස්වභාවයක් තියෙන්නේ රාතන් වහන්සේට අශේෂ විරාග නිරෝධ වෙච්ච නිසා අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ වෙච්ච නිසා මඤ්ඤණාවක් හටගන්නේ නැත්තේ. එතකොට එහෙමනම් මේ මේ මාර්ගය පුරුදු කරනවා කියන කාරණාව ඇත්තටම මේ මට ඕන විදිහටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. මට ඕන විදිහට කළ හැකි ප්‍රමාණයක් තියෙනවා. ඒක කරන්න ඕන හැබැයි අවශ්‍යතාවයක් තියෙනවා. හැකියාවක් يعني කරන්න ඕන ස්වභාවයක් තියෙනවා මට ඕන විදිහට කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒක නොකර ඉතින් හිටින්න බෑ. දැන් කුඹුරක් කොටනකොට කුඹුර අස්සෙන් එන්න කලින් ගොවියා කුඹුර හොඳට කොටන්නට ඕනේ. කොටලා වපුරන්නට ඕනේ. වපුරුවාට පස්සේ ගොවියට බෑ ඉක්මනින් අස්සන්න ගන්න. හැබැයි ගොවියා ඉක්මනින් කළ යුතු ටික තියෙනවා දැන්. කුඹුර කොටලා මඩ කරලා ඒ අවශ්‍යටි ඔක්කොම කරලා පුරාණේ කාරණා ගොවියා ඉක්මනින් කරන්නට ඕනේ. හැබැයි ගොවියා ඒ දේ කරේ නැතිනම් ඔය රස්සන ගන්න බෑ. හැබැයි අස්සන්න එන්න අවශ්‍ය ස්වභාවය අර වී කරල් වී ඇටේ විසින්ම තමයි කරගෙන යන්නේ. ඒකට බාහිරින් දේවල් දෙනවා. හැබැයි බාහිරින් අර පිටරට හරියට වී ඇටේ. ආර්ථිකම එක්ක ඉක්මන් ප්‍රශ්නයක තියෙනවා. අර බාහිරින් අහපව ගොවියම් යම් දේවල් කරනකොට යස්සන්න පළදාව ඉක්මන් ලැබෙනවා. හැබැයි ඒක බීජිට අවශ්‍ය විදිහට ලැබෙන්නේ. ගොවියට ඒක කරන්න බෑ. අන්න ඒ වගේ තමයි අපිට මූලිකව යම් කිසි දෙයක් තියෙනවා මේක ඉදි කරන්න. මම මුල් වෙලා මට කරන්න යමක් තියෙනවා. එතනින් එහා මාර්ගය විසින් කරන දෙයක් තියෙනවා. එන මාර්ගය උපදවා ගන්න අවශ්‍යයට පිළිවෙලට කාරණාව මුල් කරන් කරලා ඊට ඊට පස්සේ මේ අනාත්මය කියන දර්ශනයට යන්න තන අනිත්‍ය ස්වභාවය නිසා අනාත්ම බව කියන දෙයට යන්න ඒ මාර්ගයට අවශ්‍ය දෙයට ඉඩ දෙන්න ඕනේ. කියන්නේ ධර්ම ශ්‍රවණියන් සෝත්කාර කියන කාරණාවත් එක්ක මේකටම ඉඩ දෙන්න ඕනේ. එතනින් එහා ඒ මාර්ගයට යන්නට. ඉතින් මෙන්න මේ කාරණාව අපි ගොඩාක් සියුම්ම මේක කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරොත් අපට මේ ගොඩාක් මේ මාර්ගය තුළදී නිවැරදිව මේක වටහාගෙන යන්න පුළුවන්. එහෙම නොවිච්ච නිසා තමයි එදත් අදත් බොහෝ අය මගඵල ලැබූ බව තමා තුල හටගත සංකල්පයක් තුළ රැවටෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට දෙනොදී අපි හැම වෙලෙම මේ මේ සත්‍ය සොයන්න ඕනේ කියන හැඟීමත් එක්ක අපේ ජීවිතේ ධර්මයට කරුකිරීමත් එක්ක එහෙනම් ධර්මයට කරුකිරීම කියන කාරණාව දේශනාවට ගරු කිරීම කියන කාරණාව ගොඩක් හේතු වෙනවා අපට මේ දේශනාව තුළට මේ මේ දැන් ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අද යුගයේ අපට හිතා ගන්න බැරි වාසනාවක් තියෙනවා මේ ධර්ම ඇහෙන එක. දහම්තුන් රජු අධිකම අතහැරිය ජීවිතය අතහැරිය දහම් පදයක්. ඒතකොට අපට මේ ධර්ම ඇහෙන එක තියෙනවා එතකොට එහෙනම් අපි මේ සැබෑ දහමටම ගරු කරමින් ඒ දහම තුල තියෙන වැඩපිළිවෙල අපි හොයාගෙන යන්න කියන අපට අනිවාර්යයෙන්ම ඒ හැඟීමත් එක්ක අපේ හැබැයි නුවණ තියෙනට ඕනේ අපේ සීදීකට මෙන්න මේ ඔක්කොම හේතු කරගෙන අපට පුළුවන්කමක් ලැබෙනවා නේද ප්‍රතිපදාවට යොමු වෙන්නට. ඉතින් ඒකට අපි මේ මේ ලැබුණ සෑම අවස්ථාවක් තුළදීම ඒ සඳහා උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරනට ඕනේ. එහෙමොත් අපි කරගෙන යන වැඩ පිළිවෙල මේ ජීවිතේ නොවනත් ඊළඟ ජීවිතයකට හරි උපකාරයක් කියලා නිවන දක්වාම ඒක මාර්ගාංගය බවට පත් වෙනවා. ඊට සාදු සාදු සාදු සෝනන්ත සෝනන්ත ඔබ වහන්සේ පැහැදිලි කළ දීපු ආකාරයටම එහෙමනම් අර අපි මේ කෙනෙකු ආයසෙන් ආපු ධර්මයේ ගැන කල්පනා කරලා හිතනවා නම් මේ තමා මේ මම කියන දේ නැති උනා නැත්තම් නැති කරගත්තා කියලා ඒ කියන්නේ එතකොට අර මූලපදයේ සූත්‍රය කියනවා වගේම මේ පටවියෙන් බැහැරව මම ඉදිමි වගේ තත්ත්වෙන් ගන්නවා වෙන්නත් පුළුවන් ඉඳ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අවබෝධයෙන් අර වහන්සේ දේශනා කළ දැන් කියලා දුන්නා වගේ ඒ අවබෝධ ඥාණයෙන් ඒක පෙර මේ මේක ආටෝප කරන්න ගියායින් වෙන්නේ. එතකොට ඇත්තට මේ සක්කාය දිට්ඨිකදී මම නෙමෙයි. නමුත් සක්කාය දිට්ඨිය ඒ කියන්නේ පටවියෙන් බැහැරව මම ඉන්නවා වගේ. කියන්නේ ඒත් මම ඉන්නවා. ඒ ඒ විදි ඒ වගේ ආකාරයකුත් තියෙනවා ස්වාමීන් ඔව් ඒක ඇත්ත. ඇත්තටම දැන් එතකොට අපට අර මේ මම කියන කාරණාවටනේ කොහෙන් හරි යන්න උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ මේ හරි අර බෙදලා බලපු දේ තුල මම නැහැ නමුත් මම ඉන්නවා කියන එකට යනවා. පටවියෙන් තොර මම ඉන්නවා. රක්කාදිත්‍ය කතා කරාම රූපේවම රූපේ තුල මම නැත්තම් රූපය හැදලා තියෙන වගේ නැත්නම් මාතල රූපය කියන හැම දෙයකටම පංචමාස්කන්ධයටම ඉන්නව විස්තරයක් උදාහරණ හැදිරි කරන්නේ. අපි කොහෙන් ගත්තත් මේ පංචපාදනස්කන්ධය කියන්නේ සකස් වෙන ක්‍රියාවලිය නොදකින නිසා පංචපාදනස්කන්ධය කියන සකස් වෙන ක්‍රියාවලිය නොදකින නිසා අපිට ගන්න හැඟීමත් අපි කොහෙන්ද මම කියලා දාගන්න. ඒක අපට තේරෙන්නේ අපට ප්‍රකට වෙන්නේ ගොරෝසු දෙන්නේ. ගොරෝසු දෙ ප්‍රකට වෙච්ච දෙයක මම නැහැ කියලා අපි හිතනවා. නෝ ඒකෙන් වෙනවා මේ හැඟීමක් තියෙනවා දැන්. දැන් නේව සංඥා සංඥායට නිකර්මස් යට එක අහුවෙන්නේ නැහැ නේ මේ. තමන් ඉන්න බව. තමන් මේ මේ මම කියලා ගන්න බව. එතකොට එයා අනිත්‍යව වැරදිලා තේරියා. නමුත් අර තුල ඉන්න බව තමයි අහු වෙන්නේ. ඉතින් මේ අන්න ඒ වගේ තමයි මේ පිපත වින් ආපෝයේ තේජේ වින්ව මම ඉන්නවා කියන කාරණාවට මේ අපිට මේ අවස්ථාව තුළ තියෙනවා හැඟීමක් වශයෙන් මේ අද මන කියන කාරණාව අපට අහු වෙන නිසා තමයි මේ අපිට තියෙන්නේ මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස එක්ක යම් කිසි විදිහකට අපට ප්‍රකටව තේරෙනවා. ඒක මේ ඇස කන ආසී දිවකය මනස දිවකය කියන කාරණාවට එනකොට නමුත් මනයි ධම්මයි කියන කාරණාව අපට වෙන් වශයෙන් සාමාන්‍ය වශයෙන් හිතන්න බෑ. එතකොට එච්චරටම මේ සියුම් වශයෙන් මේ ආත්මීය සංකල්පයට බැඳිලා තේරවසන්නේ. සාදු සාදු සානාස්. හොඳයි කල්යාණ මිත්‍ර මුත්‍රයනි ගෞඩින සානාස්සේ අපිට යෝජනා කරපාඩදී ප්‍රශ්න වලින් සාකච්ඡාවට එකතු වෙන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මට හිතුණා කෙනෙක් අර ගොඩක් කලාට අර තර්කයට හරිය මොකක් හරි දෙයකට මේ එළියේ යමක් තියෙන අරමයාව කියලා හැමතිස්සෙම ගන්න. කියන්නේ ඇත්තටම මනසින් බාහිර වූ පරිවර්තනය තියෙනවා කියලා වගේ ගැනීමක්. එහෙම නැත්නම් මොන හරි ආපෝ ධාතුවක් තියනවා කියලා වගේ ගැනීමක් කොහොම කරත් ඒකෙන් මිදෙන්න බැරි ස්වභාවයක් තියෙනවානේ අපි තුල ඒක නිසා නේද ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාට එක එක විදිහට මේක පනවන්න උත්සාහ කරන්නේ මේ එහෙම හැඟීමක් ඒ කියන්නේ දැන් අපි කොයිතරම් උත්සාහ කරත් අපිට මේකෙන් ගැලවෙන්න බැරි වගේ අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා ඇත්තටම එක්ක මේ ඒවට උදාහරණ දෙන්න උත්සාහ කරන්නේ ඒ වගේ ස්වභාවයක් තියෙන නිසා නේද? ඒ කියන්නේ අර එළියේ මොන වුණත් මේ පටවිය කියලා දෙයක් ගන්න ද්‍රව්‍යමය දෙයක් තියනවා කියන වගේ හැඟීමක් නිසා නේද ස්වාමීන් වහන්සේ. ඒක හරි. මොකද මේ ඇත්තරම අපිට යනවා මගෙන් පරිබාහිරව ඉදී තියෙන බව. ඒ නිසාම තමයි අපිට මේ ඒක දැන් අපි ඒක ඇත්තට විශ්ලේෂණය කරන්න මගින් මගෙන් පරිබාහිරව තියෙන කාරණාව අපි විශ්ලේෂණය කරලා බලන එතන මම නැහැ කියලා. හැම වෙලෙම මේකට නමුත් අපි දැක්කේ නැහැ මම නිසායි මගෙන් පරිබාහිර කියන අපිට ඇත්තටම මේ පටවි කියන තන ගෝචර වුණේ ගෝචර වෙච්ච දේ අපි විදලා බලලා නැහැ කියලා ගත්තට මේ වැඩක් නැහැ මොකද මේ මම මම නෙමෙයි දැන් මේ දැම්මදී මම නැහැ කියලා ආයෙ ගන්න. ඉතින් ඒක තමයි ගොඩාම ප්‍රශ්නේ තියෙන්නේ. මගෙන් පරිබාහිරව මේ පටවි ආරාපෝ තේජෝ වායෝ මේ හැමදේම තියෙනවා ඊළඟට අපි සංඥා තියෙනවා හැමදේම. දැන් මූලිකව පටවි ආරාපෝ තේජෝ වායෝ හුරගෙන පස්සේ සංඥාව අල්ලගෙන මේ අපිට සංකල්ප සංඥාවක් අපට අහු වෙනවනේ. ඒකට ඒදී අල්ල ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම අපි මගෙන් පරිබාහිරව තියනවා කියන කාරණාවට යනවා. ඒ නිසා තමයි අපි මේ තියෙන දෙයට මම නැහැ කියලා යන්න උත්සාහ කරන්නේ. ත්‍රිවසන. ත්‍රිවසන සයන්වංශ. සයන්වංශ මම ඒකේ සූත්‍රයේ තව පොඩ්ඩක් පිටිපස්සේ කලින් තියෙන කතාවකට යොමු වෙන්න කැමති සයන්වංශ මේකත් අද අපි කතා කරපු දෙයක් හින්දා සනස් දැන් ඊට දැන් ඊට පෙර අපි අසුත්වත් පු탁ජනයා ගැන කියනවනේ. ඒ අසුත්වත් පු탁ජනයා කියලා කිව්වන් පස්සේ මේ පටවිය කියන්නේ කොමක්ද කියලාවත් දන්නේ නැති කෙනා. අපි ඒක අපි ඒක ස්කිප් කරලා වගේ දැන් මේ කතාවට ආවේ මොකද පටවිය මඤ්ඤණා කරන පටවිය මමයි මඤ්ඤණා කරනවා පටවියෙන් බැහැරව මම ඉන්නවා මඤ්ඤණා කරනවා වගේ දේවල් අපි දැන් කතා කළේ. ඒ ඒ පටවිය දන්නවා කියලා හිතාගෙන. නමුත් ඇත්තම ඊට කලින් කියනවා මේ පටවිය කියන දේ දන්නේ නැත්නම් එයා අසුත්වත් පු탁ජනෙක් කියලා. ඉතින් අපි ඒ නිසා පටවි කුමක්ද කියන එක වගේ නිකන් අපි මගේ යාළුවා කතා කරනකොට කතා කරනකොට ඉතින් සවනාස එතකොට මූලපරිය සූත්‍රය ඇතුළු වෙනස් සූත්‍ර ගන්නවාකම පටවි ගැන කියනකොට පෘථිවි යන අර්ථින්නේ පරිවර්තන වල තියෙන්නේ. එතකොට අපිත් නමුත් දැන් මේ කතා කතා කරනවා විවිධ විදිහට කතා කරලා දැන් අපි ඒ වගේ පෘථුවිය කියන එක කියන්නේ නැතුව අපි දැන් ඊට වැඩි ගැඹුරුට අපි දන්නවා කියලා අදහසින් අපි දැන් කියනවා පටවි කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඒක ධාතු ස්වරූපයක්මයි. ඒ නිසා මේ තද ගතියමයි කියන තැනින් කියනවා. ඉතින් ඉතින් ඒක හරිවැරදි කියලා නෙමෙයි අපි ඒක එහෙම කියනවා. ඒක දැන් පෘථිවි කියන කතාව ඒක නිකන් අව අඩු මට්ටමේ දෙයක් කියලා නිෂ්ප්‍රභා කිරීමක් වගේ. නමුත් සූත්‍ර දේශනාවල පැහැදිලිලා තියෙන්නේ ඒ ආකාරයට පෘථිවි කියන වචනේ. එතකොට මේ ගැන පොඩ්ඩක් හොයා බැලිය යුතුයි නේද කියලා හිතලා අපි දැන් නැතිනම් ටිකක් කතා බහ කරලා ඉතින් යම්සි දේවල් දැක් කතා කරලා දේවල් දැල් තැනකට වගේ ආවා. නමුත් එහෙම අපි කතා කළා අපු දෙය කියන්නේ නැතුව සවන්නාස මම ඒක ප්‍රශ්නයක් හිතට ඉදිරිපත් කරොත් එහෙම මේ පොතුවේ හැටියට කියලා තියෙන දේ කෙලින්ම ප්‍රතික්ෂේප කරගලා යන්න පුළුවන් අපිට මේ සූත්‍ර දේශනාවල තියෙන දේ. ඒ වුණාට මේ ගති ඒතකොට මම අපි කතා කරේ යාළුවේ මමයි. හරි. පෘථුවේ පටවිය කියලා කියුවන් පස්සේ ඒකයි තියෙන නාමයට රූපෙට. ආ රූපෙට. කියලා අපි දන්නවනේ කවුරුත් ඒකට විරුද්ධත්වයක් නැහැ. එහෙනම් රූපය කියන කතාව හරි. ඒතර මේ ගතිය කියන එක, පද ගතිය කියන එක ඒක රූපේ කොටසක්ද කියලා වගේ. ඒතකොට මේ කතාව <coughs> යාලෝකේන යෝගී ගතියක් වගේ දැනෙන ස්වરૂපයක් නම් ඒක ඉතින් නාමවත. එහෙනම් මොකක් හරි උතන තියනවාද පොඩි කතා බහ කරලා දැනගත යුතු දෙයක් කියලා වගේ. සවනස එන්චා මේ අර අඤ්ඤනාවට පෙර පටවිය කේන්ද්‍රය ගැන දැනගන්න ඕනේ කියන අර්ථයෙන් අපි පොඩි කතාව කරේ. සනස අපිට ඒ ගැනත් පොඩි ආලෝකයක් ලබා දෙනවා නම් අනික වැඩක් තියෙනවා. කෙරුවා සරණයි. මේ එතනදී අපිට දැන් නාමයයි රූපයයි කියන කාරණාව දක්වනකොට අපිට භෞතිකව රූපය කියන කාරණාවට විවහාරයක් යොමු වෙන්න පුළුවන්. නමුත් නාමයයි රූපයයි කියන කතා කරන තැනදී කිසිම වෙලාවක හුදු රූපයක් පැනවෙන්න බෑ. ඒ කියන්නේ කතා කරන්න බෑ. ඊළඟට හුදු නාමයක් කතා කරන්න බෑ. මොකද නාමකයට පටික සම්පස්සේ රූපකට අධිවචන සම්පස්සේ මේ නාම රූප කියන ස්වභාවය මේ කියන්නේ කිසිම විදිහකින් වෙන්වසි කෙනෙකුට දැන් අපි දැන් හතර අහරගෙන කතා කරත් එහෙම විඥාණය වෙනකොට නාම රූප අහු වෙන්නේ කියනවා. ඒකට වේදනාව ස්පර්ශ කරනකොට වේදනාව වෙන්නේ කියනවා. මෙන්න මේ වගේ අපට රූපය කියන කාරණාව කතා කරන තැනදී අපට නාමය දැන් අද අර දැන් මත කවදා ඔබතුමා කිව්වා වගේම දැන් අපි මේ ඉතනර මූලිකව අපි නාම සංකල්පයක් හැටියට අපි මුල් මුලිකව හිතනවා ඒ වගේම දැන් අපි තදගතිය කියන කාරණාව ඒ ස්වභාවය නාමයයි රූපයයි කියන දෙකේම ක්‍රියාකාරීත්වයක් එක කියන එක ප්‍රකට වෙන්නේ නැතුව අපි එක පැත්තකින් යනවා බාහිරව තදගතිය නැත්නම් ඔය පටවි කියන එක ඒකාන්තයි කියලා. ඊළඟට ඒකාන්තය කරලා තව සියුම් පැත්තකින් යනවා සංඥාවත් එක්ක ඒකත් හරි. ඒකෝට අරක නෙමෙයි තියෙන්නේ කරදි මේක තියෙන්නේ කියලා. හැබැයි එතන උනේ මේ නාමයයි රූපයයි කියන දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යත් එක්ක මේක සකස් වෙච්ච ස්වභාවයක් බව නොතේරුම් ගත්ත නිසා මුලින් රූපයත් එක්ක ගියා ඒක ඒකාන්ත වශයෙන්. නමුත් මෙහිම දෙයක් නෙමෙයි මේක බොරුවක් කරදී මේ කාරණා දින වෙන සංඥා මාත්‍රයක් තියෙන කියලා ඊළඟට අනිත් ප්‍රශ්න කියනවා. හැබැයි මේ දෙකම වෙන්වෙන් වශයෙන් බෙදන්න ගියා. හැබැයි මේ දෙකේම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය හරියට අහුණා නම් අන්න ඒතරයි තමයි ආර්ය ශ්‍රාවකත්වයට එක්ක පවතින ස්වභාවය කියන කාරණාවත් එක්ක මේ මම කියන ස්වභාවය මත ගොඩනැගිච්ච දෙයක් මේක. මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආපාස විඥාන කියන මේ හැම දෙයක්ම මම කියන පදනමත් එක්ක ගොඩනැගිච්ච ස්වභාවයක් බව අහුවෙන්නේ. එහෙම නැත්නම් අහුවෙන්නේ. ඉතින් ඒක නිසා මේ අර ගොරෝසු කාරණාව අයින් කරමින් සමාජලාවට ඊට වඩා සියුම් හැටියට මේ නාමෙත් කියනවා. ඒ දෙකේම තියෙන්නේ අල්ල ගැනීමක් විතරයි. දෙකේම තියෙන මඤ්ඤණාවක් විතරයි. හරියට දැකපු තැනදී මේ දෙක වෙන්කින් කරගන්න බැරි විදිහට අන්‍යෝන්‍ය පත්‍යක් හැටියට දකින්න තියෙනවා. නැත්තම් අර මේ දෙකෙන් එකක් හෝ තියෙනවා කියන හැඟීමට යනවා. ඉතින් ඒක නිසා මේ හේතුඵලය අහු වෙනකොට ඒක දැනගත හේතුඵලය අහු වෙනකොට අපට මේ භෞතිකවාදයත් එක්ක එක පැත්තකින් භෞතිකව හරි කියලා යනවා අනිත් එක්ක භෞතිකවාදී මොළ මානසිකව කියන කාරණාත් එක්ක අනිත් පැත්තට යනවා. එතන මෙතන යන්නේ මේ අන්ත දෙකත් එක්ක කියන්නේ ශාස්ත්‍ර උච්ඡේද කියන අන්ත දෙකත් කියන්නේ. එතකොට දැන් ආර්ය ශ්‍රාවකත්වයේ කියලා කියනකොටම මගට පැමිණීම මගට පැමිණෙන තුරාවටම ওই දෙකත් එක්ක කරකැවෙනවා. හැබැයි අපි තුල අවශ්‍ය විදිහට මේ චින්තනයේ අසරෝණ හැකියාව යොමු වෙනකොට මේක කියන්නේ අන්ත දෙකට නොවන විදිහට නුවණ වැඩෙනවා. එතකොට තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒ නිසා අපි මේක අපිට බලෙන් නැති වෙන්නේ නැහැ. ඇත්තටම මේ අන්ත දෙකට යන්න තියෙන එක. ඒක ඇත්තේනේ හේතුඵල න්‍යායේ වටහා ගැනීමත් එක්ක ඊට පස්සේ අන්ත දෙකට යන්න නැතුව මාර්ගයේ විවෘත වෙනවා. මේක නිසා මේ කොයි හෝ පැත්තකින් අපි යන්න නැතුව අපි හරියට තේරු ඒකයි මම අර ඉතරම කියන්නේ අපිට මේ දේශනාව සම්බන්ධයෙන් හොඳ මේ නිරවුල් භාවයක් තියෙනවා නම් හැම දෙයක් සම්බන්ධයෙන් අපිට අර මේ කිසිම හෝ අන්තයට කියන්නේ නිරන්තරයෙන් යන කියන අන්තයකට ඒක ස්ථිරයි කියලා බැස ගන්න ස්වභාවය දුරුයි. නමුත් අපි යම් යම් වටහා ගැනීම වලට යනකොට මාර්ගයට එනකම්ම අනිවාර්යෙන් අන්තයකට හේතු වීමක් සිදු වෙනවාමයි මේ යම් හරි මාත්‍රයකින්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ තියෙන විදිහට ටිකක් අධ්‍යයනය කරගෙන යනකොට අපිට මේක ක්‍රමානුකූලව නිරව කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. පිරවසන්න. සාදු සාදු සාදු සයනස අනේක වරපින් අපි හමුදුනේ අපේ සාකච්ඡාවත් අතරම පටන් ගත්තේ අපි මහනිදාන සූත්‍රයේ අධිවචන සම්පස්ස පිටික සම්පස්ස ගැන කතා කිසිමින් ඊට පස්සේ තමයි මූලපරියය නාම රූප ගැන කියපින්න මූලපරියය සූත්‍රයට පිටිවිගෙන හොයාගෙන ගිහින් ඉතින් ඒ අනුව අවසානයේදී අපි වහන්සේ දැන් අපිට පෙන්වා දුන්න ආකාරයේම අදහසකින් තමයි අපේ සාකච්ඡාව නිමවන්නේ. ඉතින් අයින්ද වංශයන්ේ කොයපින් මේ පිළිබඳව ආලෝකයක් ලබා දුන්නාට මම අනිකුත් කල්යන මිතු මිත්‍රයන්ට දැන් නැවතත් ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න. වංශය අපිට දේශනා කරපු කාරණා සම්බන්ධ කරගෙන. ඔතර සම්හස සම්හස දැන් අද සාකච්ඡාවේදී දලොත් මහත්තයා ඉදිරිපත් කරන කාරණාව අනුව මේ මූලපරය සූත්‍රය ආශ්‍රයෙන් ස්වාමිනාස ඒ සූත්‍රයේදී සඳහන් කරලා තියෙනව නේද දැන් අපි පඨවිය කියන එක අපි ඒ කියන්නේ සම්මුති හැටියටත් ලක්ෂණ ආරම්භන සහ සසම්බාරිත කියලා. ඒක ඔය දැන් සම්මුති හැටියට ගත්තොත් පෘථිවිය කියන එක ඒ කියන්නේ පෘථිවි ගෝලය වගේ එතන තද ලක්ෂණ ලක්ෂණය කිව්වොත් තද ගතිය ආරම්භණය කියන්නේ සිතට දැනෙන. කියන සිතට දැනෙනවා දැන් අපි ආයස් කන්දක් ඈත දැක්කොත් අපි හිතනවා මේක දැන් සීතලක් තියෙන කියලා. ඉනි ගොඩක් දැක්කොත් අපිට ඇහැට ඇහැට දැක්කොත් අපි හිතන්නේ ඒ ගිනි ගොඩේ රස්නයක් තියෙයි කියලා. එතකොට සසම්බාරිකත් ඒකෙන් පතිතවන ස්වභාවය නෑ. ඔය හතරෙන්ම බැලුවත් රූපය ගැන, බාහිර ගැන අපිට රූපයට අහු වෙලා නේද? මඤ්ඤණා කරනව නේද? එහෙම වුණොත් රූපේ පිරිසිදු දකින්න ඔයිට වඩා ඔබට දෙයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒකෙන් පොඩ්ඩක් ඔය කරුණු හතරක් ටික අපිට පැහැදිලි කරලා දුන්නොත් අනිවාර්යයෙන් ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. ඔය දැන් එතනදී අපි මේ කොයි විදිහට එක බැලුවත් විතර අනිවාර්යෙන් වඤ්ඤාණාවට කිසිල්ලා. මොකද ඒකට හේතුව මේ අපිට විදිහට යම් කිසි හරි මේ මම අර මුලින් පැහැදිලි කරේ දරුවන් මහත්තයා ප්‍රශ්නෙත් එක්ක මේ අපි රූපය කියන කරනවා අනිත් පැත්තෙන් අපි සංඥාවත් එක්ක යනවා ඊළඟට විදාක් මේ තේරුම් ගන්න කියලා. අන්න ඒ වගේ අපි මේ මොනවා හෝ ක්‍රමයකින් අපි ඒකට යන්නේ තියෙන කාරණාව තියෙනවා කියලා ගත්ත කාරණාව මම වටහා ගන්න යන වැඩ පිළිවෙලක්. ඒක මමයි මේ දාගෙන වටහා ගන්න. එතකොට අපිට මේ මේ මට ගෝචර වීමෙන් අපිට දැන් එතකොට මේ මේ මේ අදාළත්වයක් නැහැ තිවිච්ච පටවිය නාමයක්ද තිවිච්ච පටවිය නැත්නම් මේ මේ මේ මේ මනසින් දාන දෙයක්ද තමයි තියෙන පදාර්ථ වශයෙන් තියෙන දෙයක්ද ඒක අදාළ වෙන්නේ නැහැ අපිට. ඇයි අපි මොනවා හෝ ක්‍රමයකට අපි දාගත්ත දේ මැන්නේ මම. මෙන්න මෙතන දැක්කනා ඒ උපාදින්න ස්වභාවයත් එක්කම මෙතන මැන්නේ කියන කාරණාව. එතකොට මේ අර සිවුම් වශයෙන් මේක මේක තියෙන මේ ස්වභාවය බෙදන්න අවශ්‍යතාවයක් ඉන්නේ. මේ උපාදාන ස්වභාවයේ අහුවෙච්චතනදී. එහෙම නැති වුණොත් තමයි අපිට අරක අපිට ලැබිච්ච පටවේක්ෂ කාරණාවට විවිධ අර්ථ කතනයක් ඔස්සේ. අපි ඒ කාරණා මන්ජනා කරන්න යනවා. ඒ මොනාර්ථකතනිය ඔස්සේ හරි වඤ්ඤනා කරන්න යන්නේ තියනවා කියලා ගත්ත දේ තියනවා කියලා ගත්ත දේ වදාස්ත වශයෙන් හරි කිව්වොත් සංකල්පයෙන් හරි කියලා හිතනවා නැත්නම් මොනවා කරන එකට අපි ඒකට හිතන්න යනවා සමත් හිතන් කියන්නේ මම කියන කාරණාව ගත්ත නිසා දැන් අපි හිතමු පටරියාපෝතේජෝ ආයව කියන මේ ඔක්කොම තයින් කරලානේ ඒවා ගෝචර නොවීමත් එක්කනේ අරූපයට යන්නේ එතකොට මේ ආකාශ විඥාන අසිතේ නියසඤ්ඤා සංඥායත් කියනකොට දැන් අපි දැන් කිසිවක් නැහැ. ඉතින් අර එකක්වත් අල්ලගෙන යවන්නේ කිසිවක් නැහැ. තමන්ට අහු වෙලා. ඒක තමන්ට අහු වෙච්ච බව තමන්ට ප්‍රකට නැහැ. අන්න ඒකයි තියෙන්නේ. කිසිවක් නැහැ කියන කාරණාව තමන්ට අහු වෙච්ච බව තමන්ට ප්‍රකට නැහැ. තමන්ට අහු වෙච්ච ප්‍රකට වෙච්ච තැනදී කිසිවක් ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන එකට යනවා. එතකොට මොනවක් හෝ දෙයක් අරගෙන. ඒ අරගත්තයි මේ මම අපට කොච්චර කරනවා කරත්තේ. එහෙනම් උපාදානිය කියන කාරණාව අපි ගොරෝසු තැනදීම දැක්කනවා. උපාදානිය කියන කාරණාව ගොරෝසු තැනදීම දැක්කනම් අපට ලැබිච්ච බෙදලා මේ එකට ඒක ලැබුණේ මෙන්න මේ පැනවීම වලින් කියලා හොයන්න දෙයක් නැහැ. එතකොට අපි දකිනවා මේක නිසා මම මේක විඩාකාරයෙන් පහවගත්තා කියලා. මේ උපාදාන නිසා හටගත්ත දෙයට මම විවිධාකාර විදිහට මම මට වටහා ගන්න පනවගත්ත දෙයක් කියලා නෑ. එතන යහුවේ. ඒතකොට අර පනවගත්ත දේ ඉක්මවන්නට මේ උත්සාහ කරන්නේ. පනව ගන්නට හේතු වෙච්ච කාරණාව අන්න යා යන වැඩ පිළිවිලි දුර වෙලා යනවා. ඉතින් ඒක නිසා දැන් බලන්නකෝ මේ අහබ්බසූත්‍රයෙන් පැහැදිලි කරනවානේ ආත්මය අනාත්මය ඉඳලා ආත්මය ඉඳලා අනාත්මය හදලා. එතකොට අපි මේ අනාත්මයි කියන කාරණාව මෙතන කිසිවක් නැහැ මෙතන මම කියලා දෙයක් ගන්න දෙයක් නැහැ මේක හිත් මේක බොරු කියලා දෙන දේ මම මට ගෝචර වෙච්ච අරමුණක් කියන කාරණ අපට අහු වෙන්නේ ඉතින් එහෙනම් මෙන්න මෙතන අල්ලගන්නට අවශ්‍ය වෙන්නේ ඇත්තටම තීක්ෂණකමක් ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥාව අපර උදාහරණයක් බුදුරණවහන්සේ දේශනාවේ තියෙනවානේ අර අශ්‍රෝමයක් කටකට බලලා ඈතින් එල්ලලා එවැනි එහෙම එහෙකින් ඒ අස්වැමෙට විදින එක කොච්චර තීක්ෂණකමක් එකට ඕනද? අමාරුයි කියන කාරණාව නෙවෙයි ඒතන තියෙන තීක්ෂණකමක් එකට ඒක දකින්නට ලොකු නුවණක් අවශ්‍යයි. අන්න ඊට වඩා අමාරුයි මේ සංකාදිටි කරන්න. ඇයි ඒකට සියුම්ම අර මෙතන මේ ඇතිවෙච්ච ආකාරය දකින්න අවශ්‍ය නුවණක් අවශ්‍යයි. ඒක දැකීමට තීරුම් ගන්න අවශ්‍ය නුවණ. ඉතින් එහෙනම් මේ ඒකට අවශ්‍ය විදිහට අපි ඒ නුවණ වැඩෙන විදිහට අපි මේ නියම ගන්නවා. දැන් අපි අද ගොඩක් කරන්නේ ගොඩක් වෙලාට කරන්නේ ලැබිච්ච දේට අපි මේ මේ විදිහට කියලා රූපියෝටි කර සහන කීයෝටි හරි මොකකින් හරි මේකට අපි පැනවීම මෙන්න මෙහෙමයි ආවේ කියලා මම කියන්නේ. නමුත් මේ තියනවා කියලා ගතත් ස්වභාවය ඇක්ටිව් වුණේ කොහොමද කියලා. ආපස්සට යනකොට අපිට උපාදානීය ස්වභාවය අහුවෙනවා. මම කියන කාරණාවත් එක්ක මේක ඇති වුණේ කියලා. එහෙම අහුවෙච්ච තැනදී මේ ලැබිච්ච දේ තුළ මම නැහැ කියලා ලැබෙන බුදුරණවහන්සේ දහම්පදයක් කිව්ව ගමන් මේ දකින්න පුළුවන්කම ලැබුණේ. ලොකු දැනුමක් නැහැ. බාහිර ලෝකයකට ලොකු දැනුමක් නැහැ. දැන් සම අපි ඒ කාලේ හිටිය බැලුවොත් ඉන්න ඉගෙන ගන්නකො මේ අහනම් මේ අඩු අඩු අඩු කුල්ලේ එතකොට එහෙම දැනුමක්වත් නැහැ ලෝකේ යට. නමුත් සසරේ මුරුදු කරලා තියෙනවා මේ චින්තන හැකියාව. අන්න අර මේ උපාදානෙන් හට ගන්නවා කියන කාරණාව දකින්න අවශ්‍යයි. මේ චින්තනය යාට තිබ්බා. සමාජ ලොකු දැනුමක් නැහැ ලැබිච්ච දේ අර්ථකථනය කරන්න. අර චින්තනෙ තිබිච්ච නිසා දහම අහිනකොට මෙන්න මේක දකින්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් එහෙනම් මේකට අපිට මේ ඒක මෝරගන්නට අපිට මේ මේ ධර්මය මුල් කරගෙන ගොඩක් හිතන්නට වෙනවා. එහෙම හිතනකොට අපට හරියනවා මේක. අපි අර භාවනාවක් හැටියට ලැබිච්ච දේ බෙදලා අපි සංකල්ප වශයෙන් කරනස්ම කියලා දාගන්න යන වැඩපිළිවෙල නිසා අපි ගොඩක් රැවටෙනවා. ඉතින් අපි ඒක කරන්න කලින් මේක අපි නෝනින් විමසමින් තීරුම් ගන්න ඕන කියන කාරණා දැක්කනවා. ඒතරම සද්ධර්ම ශ්‍රවණය යොනිසමස්කාරයයිනේ සම්මාදිටිට පදනම මේ පදනම ඇති වෙන්නේ අනිවාර්යෙන් බාහිර අපි චිත්ත එකඟතාවයක් ඇති වෙනවා. එහෙනම් මේක තීරුම් ගන්න යන්න ඕනේ කියන කාරණාව අපිට මේ නිකන් මේ ලෝකයේ තුල තියෙන දේවල් බෙදලා බලන්න හරිය යන්නේ නැහැ. බුදුරණවහන්සේ කියපු විදිහට ඒ න්‍යාය තේරුම් ගන්න හොයන්න වෙනවා. ඒකයි බුදුරණවහන්සේ ආලෝකයට කිස් රාතුන්ගේ ධර්මයේ අහල නොනින් ඉමසන කොටයි මේ ප්‍රඥාව උදා වෙන්නේ කියලා. ඊළඟට සාදු සාදු සාදු සන්වාස හොඳයි කල්යනි මිත්‍රනේ පෙරවන් සර්ණයි සාමනාස ඒකටම පොඩ්ඩක් අපිට කියලා දෙන්න පුළුවන්ද මේ ඒ හරියට එහෙම මේ නෝනේ විමසන ක්‍රමයක් මොකක්ද කියලා එහෙනම්. දැන් අපි මේ කරන ක්‍රමයට වඩා වෙනස් කෝණයක් තියෙනවද? දැන් අපි බාහිරින් දැකලා බාහිර බෙදලා බෙදා ඉන්නතුව අපි නෝනින් දකින්න යථාභූත ස්වභාවය දැක ගන්න ක්‍රමයක් සාමනාස ඒක ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න පුළුවන්ද? ඒක තමයි. සරණයි. ඇත්තට මේකටම මේකට හොඳම දේශනාව තමයි පාර්ලීක සූත්‍රය. ඒකෙදි බුදුරජාණන් වහන්සේ අර පාර්ලීක වනයේදී ගියාට පස්සේ උන්වහන්සේලා සම්බෙන් යනවා. සම්බෙන් යනකොට බුදුරජාණන් වහන්සේ ළඟට ගිය වික්ෂුවකට හිතෙනවා අපි කොහොමද අනකොට දන්නකොට කොහොමද අපිනකොටද ආශ්‍රය වෙන්නේ කියලා. ඒකට එහෙම සිතුවිල්ල ඇති වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙච්චර පුඤ්ඤංග ධර්ම සතිපට්ඨානයේ බෝධිපක්ෂ ධර්ම කියලා මේ හැම දෙයක්ම බෝධිපක්ෂ ධර්මම පැහැදිලි කරලා කියනවා මේ හැම දෙයක්ම කියලා තියෙද්දිත් මේ මේ වගේ භික්ෂුවකට මෙහෙම හිතවිල්ලක් ඇති වුණානේ කියලා බුදුනහසේදී කියලා බුදුනහසේ වැඩ පිළිවෙලක් කියනවා. දැන් බලන්න එතන ඉස්තනන කාරණාවක් තියෙනවා. මොකද්ද මේ කොහොමද දන්නකොටද කොහොමද දකින්නකොටද මේ ආශ්‍රය වෙන්නේ කියලා සිතවිල්ල. يعني කොහොමද කරන්න තියෙන්නේ කියලා සිතවිල්ල ආව තැනදී බුදුරණවහන්සේ පැහැදිලි කරා බොජ්ජංග ධර්ම ටික. බෝධිපක්ෂ ධර්ම ඔක්කොම ටික. මේවා තියෙද්දි මේ මම කොච්චර පැහැදිලි කරලා තියෙද්දි තවත් මගෙන් අහනවානේ කියලා. ඊළඟට දැන් මේ බෝධිපාක්ෂ ධර්ම කියන කාරණාව මොකද්ද කියන එකට හොඳ නිර්වචනයක් ඊළඟට කියන පැහැදිලි කරන කාරණාව. මොකද එතනදී පැහැදිලි කරනවා පුතඥ කියනවා. පුතජනන පටන් ගන්න. අසුබත් පුතජන කෙනා කොහොමද විමසන්නට ඕනද කියන එක. අසුබත් පුතජනයා අතන සක්කාදිට්ඨිය විස්තර කරන්න යාට එයා ගන්න හැඟීම් මේ සියල්ලක්ම සංස්කාරයක් බව තේරුම් අරගෙන මේ සංස්කාරය හටගatti කොහොමද කියන එක විමසන්න කියනවා. එතකොට ඒක විමසන්නේ පටිච්චසම්පද අනුකූලව. කියන්නේ ඒකයි බුදුරණස්සේ දහම තියෙන වැදගත්කම. බුදුරණාහිරන පටිච්චසමුප්පාදයට අනුව මේක ඉමසන කොහොමද මේක ඇති වුනේ කියලා. ඇති වුනේ කියලා ඉමසනකොට ඔහුට අහු වෙන කාරණාව තමයි සත්‍ය නොදකීමත් එක්ක අහු වෙන සත්‍ය නොදකීමත් එක්ක හැදෙන එක. ඒතර දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන කියන න්‍යායත් එක්ක පටිච්චසමුප්පාද හැදෙන එක. ඒතර එතනදී බුදුරණාහිරේ පැහැදිලි කරන අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව. අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? සක්කතයි කියලා කියන්නේ මොකද්ද? පටිච්චසම්පන්නයි කියන්නේ මොකද්ද? ඒතකොට ලැබිච්ච සංස්කාරය අනිත්‍ය වෙන්නේ කොහොමද? ලැබිච්ච සංස්කාරය පටිච්චසම්පන්න වෙනවා. සමන්ත ගෝචරිච්ච සංස්කාරයේ මේ සංකතයක් වෙන්නේ කොහොමද? ඒතකොට අනිත්‍ය සංකත පටිච්චසම්පන්න කියලා වචනයකින් හිතට කරනවා කියන එක නෙමෙයි අනිත්‍ය කියන්නේ මොකද්ද කියන කාරණාව Taman තේරුම් ගන්න ඕන. අනිත්‍යයි කියලා කියන්නේ හේතුකින් ගොඩනගච්ච ඵලයක් දෙකට බහුව කියන්නේ කියන්නේ ඒකට පදනම මේ මේ ස්ථිර නැහැ. හේතු නිසා ඵලයක්. සංකතය කියන්නේ සකස් වුණා. ඒ හේතුක ඵලයක් සකස් වීම. පටිච්චසමුප්පාද කියන්නේ හේතුඵල දහම. එහෙනම් මේ හේතුවයි ඵලයයි දකින්නට ඕනේ. හේතුවයි ඵලයයි එහෙනම් මුලින් දකින්න බෑනේ. එහෙනම් නුවණින් මතන් දෙනවා. ඇයි මෙහෙම සංස්කාරයක් ඇති වුනේ? අන්න ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙහෙම ආපස්සට ඉමසන්න කියලා. ඇයි මෙහෙම සංස්කෘත උනේ? එතකොට හේතු අවසානට හොයනවා අවිද්‍යාව. එතකොට ඔහු තේරුම් ගන්නවා එහෙනම් මෙන්න මේ හේතු නිසා මේ ඵලය ඇති උනේ. එහෙනම් ඒ හේතු නිසා ඒ ඵලය ඇති උනේ කියලා තේරුම් ගන්නවා කියලා කියන්නේ අනිත්‍ය බව, සංකත බව, පටිච්චසමුප්පන්න බව වැටහෙනවා. එතකොට එන අවිද්‍යාව පදනමින් සංස්කාර ඇති උනේ කියලා දකිනකොට ඔහු දැන් සත්‍ය හොයමින් යනකොට යම් යම් වශයෙන් එයාගේ නුවණ වැඩුණාට පස්සේ අන්න ඔහුට මේ සත්‍ය දකින්න පුළුවන් හැකියාව ඇති වෙනවා අර නුවණ ටික ටික මෝරනකොට. එතකොට මොකද වෙන්නේ? මේ පරාත්‍ය දක්වා මේ මාර්ගයේ තියෙනවා මේ මේ විදිහට කියලා බුදුරජාණන් දේශනා පැහැදිලි කරනවා. එතකොට මේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මම මෙච්චර බෝධිපාක්ෂික ධර්ම කියලා තියෙද්දි තව ප්‍රශ්න අහනවා කියන එකට තමයි උත්තරේ දුන්නේ. එතකොට මේ මෙහෙම මේ විවසන වැඩ පිළිවෙල තමයි බෝධිපාක්ෂික ධර්ම. මෙන්න මෙහි විදිහට පුරුදු කිරීම තමයි අර බෝධිපාක්ෂික ධර්ම සියල්ල දක්වා ඉතින් තමයි අන්තර්ගත අන්න එතකොට අර මේක තමයි කළ යුතු කාරණා. එතකොට මේක කරනකොට අපිට එකපාරටම මේක අහුවෙන්නේ නැහැ. වාසිය රූප සූත්‍රයේ ගත්තොත් එහෙම බෑයක් නැත්නම් අපි ගත්ත උදාහරණ පොරවක් පොරව අපි දර බලනකොට අතපල ප්‍රමාණය තනෝ හිත බලනකොට අපි මේ යම් පමණක් ගෙවිලා තියෙනවොත් අපිට ඒක අහුවෙන්නේ නැහැ. අපිට මේක හොඳට දියුණුවට මෙතන අහුවෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහට අපි අපුරුදු කිරීමක් කරනවා නම් අපිට බෝධිපාක්ෂික ධර්ම අහුවෙන විදිහ වැඩිචි දවසට අන්න අපිට අහුවෙනවා දැන් අපි කියලා දැන් මේක කෙවිලා තියෙන්නේ කියලා අහුවෙනවා. දැන් මේ වාචිතුප සූත්‍රය පැහැදිලි කරන්නේ භාවනාව භාවනාවෙන් යුක්ත කෙනෙක්. ඒ සංකල්පනාවක් තියෙන අනේ මගේ ආශ්‍රය වෙන්නේ නැහැ. භාවනානියුත් භික්ෂුවකට. එතකොට එයාට එහෙම හැඟීමක් ඇති වෙන්නේ ඇයි? ඔහු බෝධිපක්ෂ ධර්ම පුරුදු කරන්නේ නැහැ කියලා උදුන්නස් පැහැදිලි කරනවා. අර බෝධිපක්ෂ ධර්ම පුරුදු වෙනවා නම් ඔහුට හැඟීමක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ අනේ මගේ ආත්ම දෙවෙන්නේ නැහැනේ. මට මේ කාවණ දහසෙන් නෑ මම පුරුදු කරන කර වැරදින කියන්නේ අන්න ඒක ඇති වෙන්නේ නැහැ. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම පුරුදු වෙන වැඩ පිළිලක් ඇති වෙන වැඩ පිළිලක් කරන්නට ඕනේ. ඒක වෙනකොට අන්න ඔහුගේ ආස්වදරුණ හමනතර අපිට මොකට යම් කිසි විශේෂ ඥානයක් ඇති වුණාට පස්සේ අන්න එදාට තේරුම් ගන්නවා මට මේක ඇති වුණා කියලා. හැබැයි නිවැරදි විදිහට බෝධිපාක්ෂික ධර්ම වැටෙන විදිහට යම් වැඩපිළිවෙලක් කරගෙන ආව නිසා තමයි හරියටම බෝධිපාක්ෂික ධර්ම ටික තමන්ට ප්‍රකට වෙනකොට ඒක අහුවුනේ. එහෙනම් මේ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කර වැඩපිළිවෙල තමයි අර කාලයක සූත්‍රය තුළ පැහැදිලි කරේ අපට මේ ලැබිච්ච කාරණාව සංස්කාරයක් බව තේරුම් අරගෙන මේ සංස්කාරය මොකකින්ද නිපදුනේ කොමකින්ද හටගත්තේ කොහොමද මේකටපත්ේ කියලා අපි ආපස්සට පටිච්චසමුප්පාද න්‍යායයත් එක්ක හොයන්නට ඕන පටිච්චසමුප්පාද න්‍යායයත් එක්ක අපි හොයනකොට අපට අනිත්‍ය බව සංකත බව පටිච්චසමුප්පන්න බව අහුවෙච්ච තැනදී දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං කියන ස්වභාවයත් එක්ක මේක මේ අකස්සිම ඇති උනේ කියලා දකිනකොට මේ දකින වැඩ පිළිවෙල දුක්ඛේ ඥානං සමුදය ඥාන දුක් පිළිසිත දකීමක් කියන්නේ. සමුදයෙන්ම කියන්නේ නිරෝධය කියන කාරණාව තේරුම් ගැනීමක් කියන්නේ මාර්ගය තමයි පුදු කිරීමක් කියන්නේ කියලා අහුවෙච්ච තරනේ. ඒක අකස්සන ක්‍රියාවලිය දිදෙන තියලා යනවා. ඒක අවශේෂ වශයෙන් නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාව කියන එක දුක පිළිසිත කරලා ඉවරනහම සමුදය ප්‍රහාණය ඉවරනහම නිරෝධය සාක්ෂාත් කරලා ඉවරනහම මාර්ගය ඉවරනහම පස්සේ යන්නේ නිවෙනවා එතකන් යාට ඒ වැඩ පිළිවෙල පුරුදු කරන්න තියෙනවා. සත්‍යඥාන ඇති වෙච්ච කෙනා පිළිසින් දකින්න හොයනවා. සත්‍යඥාන ඇති වෙන්නටත් මෙයා මේ වැඩ පිළිවෙලම හොයනවා. එහෙම හොයනකොට මේක සත්‍ය බව ඔහුට තේරෙනවා. ඉතින් මෙන්න මේක තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල සාර ගර්භයක් හැටියට මේ පාරලීක සූත්‍රය තුල මේ ප්‍රායෝගිකත්වයක් ධර්ම වැඩෙන එකත් ධර්ම තේරුම් ගන්න ඕන එකත් මේ සියල්ලක් මෙතන අන්තර්ගත විදිහට මේ පැහැදිලි වෙනවා. ඔය පාරලීක සූත්‍රයේ වාචිතරම සූත්‍රයේ මේ දෙක හොඳට අපි සංසන්දන කරලා බැලුවොත් මේ දෙකේම ඒ ලක්ෂණ ගැළපීමක් තියෙනවා. ඉතින් මෙන්න මේක අපි නිවර්තිව පුරුදු කරන්න වෙනවා. මේදී පුරුදු කරගන්න තමයි අපට අනික් සියලුම අපතරිය මේ දහම් කාරණා ශ්‍රවණේ මේ හැම දෙයක්ම අවශ්‍ය වෙන්නේ මේක නිරවුල් කරගන්නට. මොකද අපට එකපාරට මේක ඇති වෙන්නේ මේ සංස්කාරය තුනේ කොහොමද කියලා පටිච්චසමුප්පාදණියට හොයන්න බෑ. ඒක හොයන්නට අපට පටිච්චසම්පාද න්‍යාය ගැන ලොකු නිරවුල් වීමක් ඇති කරගන්නට වෙනවා. ඒ නිරවුල් වීම ඇති කරගන්න ඇති කරගන්න අපට මේ සංස්කරණය අහු වෙනවා. අනිදාට අපට පුළුවන්කමක් ලැබෙනවා. සැබෑවටම මේ මාර්ගය අපේ ජීවිතය තුළ උපදව ගන්න. එතකොට අපට අනිවාර්යයෙන්ම බෝධිපාක්ෂි ධර්ම වැඩිලා නිවීම කරහා ඒ බෝධිපාක්ෂි ධර්ම විසින්ම රැගෙන යනවා. ඊට පස්සේ නිවීම කරා යොමු වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. පෙරවස්තරණ. බොහොම සතුටින් සාර්ථකයි. හොඳයි. මේ මම අහලා තියෙනවා මේ බෝධිපා එතන සතර සතිපට්ඨානේ වැඩිම හරියට වැඩිම තුලින්ම බුද්ධංග ධර්ම ඒකත් ඒකම වැඩනවායි කියලා මේ අර දස සංඥාවල මේ මම කියවලා තියෙනවා මේ මේ අර දස වෙනි 10 වෙනි සංඥාව මොකද්ද මේ සතර ඒක කියනවා මේ කායන පස්සනාවයි වේදනාන පස්සනාවයි චිත්තාන පස්සනාව ධම්මාන පස්සනාව ඒ හරියාකාරයෙන් වඩන්න පුළුවන් මේ බුද්ධංග ධර්ම වැඩනවා කියලා කියන එක හද ස්වාමීන් වහන්සේ අර දස් සංඥා දහන සංඥා තමයි කියලා තියෙන්නේ මට මතක නැහැ මොකද හරියට දහන සංඥාව කියලා කියනවා මේ අනාපාන සංඥාවේ ඒක හද ස්වාමීන් වහන්සේ එහෙමත් බලන්න පුළුවන් නේද මේක කියලා සරණයි ඊළඟට අනිවාර්යයෙන්ම වැඩෙනවා සතිපට්ඨානෙ වැඩෙනකොට අනිවාර්යෙන් සියල්ලක්ම වැඩෙනවා නිවර්ද සතිපට්ඨාන වැඩෙනවා ඉතින් ඒක නිසා තමයි මම පැහැදිලි කරේ අර සත්‍ය දැකින අවස්ථාව තුළ මේ හැමදේම වැදලා කියලා. අන්න එතකොට අපිට අනිවාර්යෙන් මේ අංග සියල්ලම වැඩනවා. ඉතින් සතිපට්ඨාන හරියට නොවැඩේ වැඩෙන්නේ. වැඩෙන්නට මේ ඔය කියපු දේවල් ඔක්කොම සිදු වෙන්නට ඕන. නැත්නම් සතිපට්ඨාන හරියට වැඩෙන්නේ නැහැ. ඉතින් එතනදී ආනාපානසතියේ ඒ පැහැදිලි කරපු කාරණා හරියට වෙනවා. ඔක්කොම වැඩලා. ඉතින් ඒක නිසා මේ අපි ඒක ගොඩක් උත්සාහ කරන්නට ඕනේ ඒක නිරවුල් කරගෙන අතිපට්ඨානි දැන් අතරම <coughs> අතිපට්ඨානය තමයි අපි මේ මේ අර පාරලික සූත්‍රයේ තියෙන ක්‍රමයට අපි පුරුදු කරන්න යනවනම් <coughs> ඒ පුරුදු කරන න්‍යාය අපට හුරු නැතනදී නැත්තම් අපට මේ තියෙන දේක් ඔස්සේම තමයි අපි යන්නේ අර තියෙන දේකට සිහිය පිටවාගෙන මූලිකව ඒක අපට අවශ්‍යයි ඊළඟට තියෙන දේ අපි බෙදලා බලලා අයින් කරන එක තමයි කරන්නේ අපිට මේ අර මූලික න්‍යාය අහුවෙන්නේ. අතිපත්තාණිය වැඩි තැනදී මේ සියල්ලක්ම අපට අහුවෙනවා. ඔයජංග ටික බෝධිපාක්ෂි ධර්ම සියලුම දේවල් අහුවෙලා අනිවාර්යෙන් මාර්ගිත නැතිනවා. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ සමහර දේවල් මම මේ අවබෝධ කරගත්ත දැන් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම වලින් ස්වාමීන් වහන්සේ දැන් මොකක් හරි දැන් අරමුණක් ආවම හිතට එන අරමුණක් ගත්තාම ඕන කෙනෙක් පුද්ගලයෙක් ගැන අරමුණක් ආවහම අපි ඒක පටවි සංඥාවෙන් ඈත් වෙලා පටවිය පටවි ආපෝතේජෝ මේ කියන්නේ මේ මහා භූතය කියන්නේ ධාතු ස්වභාවයක් ධාතු ස්වභාවයක් ඒතකොට ඒ ධාතු ස්වභාවය කොහොමද අපි තේරුම් ගත්තේ කිය දර්ශනාවෙන් අතුලට යනකොට අසත් රූපයක් චක්කු විඥානයත් මේක එකතු වීමෙන් හැදෙන්නේ. එතකොට අර සංඥාමය රූපයකට තමයි අපි මේ මානසිකාර කරලා සත්පුද්ගලාත්ම කියලා අපි මේ මඤ්ඤණා කරලා ඒ ඒ ඒක දෙයක් තියෙනවා තිබුණු දෙයක් දැක්කා කියලා ඒ ආකාරයට වෙන සිදුවීමක් නේ තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් විදර්ශනාවේදී අපිට තේරෙනවා දැන් ඇසත් ඇසත් පෙර තිබුණු නැහැ රූපේ දැක්කහම නැති වෙලා යනවා රූපයත් එහෙමයි නැති වෙලා යනවා චක්කු විඥානෙත් නැති වෙලා යනවා එතකොට එතන ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය එතන ඇති වෙලා නැති වෙලා ගියා ඊට පස්සේ අපි තවත් ඉදිරියට අපේ තියෙන අවිද්‍යාසහගත සංස්කාර නිසා තමයි අපි මේ තවත් කෙනෙක් ඉන්නවා කියනවා දෙයක් මම දැක්කා ඒ ආකාරයට මට පෙනුණු කෙනා කියලා උපාදාන කරගන්නේ ස්වාමීන් වහන්සේ එතකොට ඔය ඔය විදිහට බලනකොට දැන් ඉස්සෙල්ලා අපිට සංස්කාරයන්ගේ නැතිවීම දැක්කා. එතකොට එතන තියෙනවද එතනින් දියුණු කරන්න පුළුවන්ද දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය කොහොමද ඒක වඩාගන්නේ? දැන් ඔය ඔය ඔතන කොටු වෙලා වගේ ඉන්නවා වගේ තේරෙනවා මේ භාවනාවකට ගියහම ස්වාමීන් වහන්සේ ඕකෙන් ඉදිරියට යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. දේවා සර්ණයි. දේවා සර්ණයි ස්වාමීන් වහන්සේ. එන්නද? දැන් එන්න දැන් දැන් දැන් තමයි එන්න පටන් ගත්තා වඳුනේ. දැන් එනවා. දැන් අපි එනවා. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවා. මේ අපි ඇත්තටම අද ගොඩක් වෙලාවට පුරුදු කරනකොට අපි රට සමායන ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. දැන් ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ ප්‍රශ්නෙට උත්තරය ලැබුණෙම නැහැ ස්වාමීන් වහන්සේ තාම ඇහෙන්නේ නැහැ. නේද? පෙරවන් සන්න ස්වාමීන් වහන්සේ දැන් අපිට ඇහෙන්නේ දන්නද කාරණාව ස්වාමීන් වහන්සේ සමා වෙන්න සමා වෙන්න ස්වාමීන් ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ පොඩ්ඩක්වත් ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කල්ලාන මුතුනි සමා වෙන්න මේ උන්වහන්සේ දිගටම කතා කරන බව තමයි පේන්නේ අපිට මේ ඇහුන්නේ නැහැ ඒක ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද ඔව් දැන් මට ඇහෙනවා පොඩ්ඩක් මදීකමක් තියෙන මම හිතන්නේ ඒ නිසා තමයි එහෙනවනේ අඩුව ඇත්තේ. ඔව් සයනස ඔය දැන් හොඳට ඇහෙනවා. අපි හැමදෙන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුර පොඩ්ඩක්වත් ඇහුන්නේ නැහැ සයනස. මුලින්ම ඇහුන්නේ. හරි, ත්‍රිවන් සරණයි. මේ මම පැහැදිලි කරේ දැන් අපි ඇත්තටම ප්‍රායෝගිකයි පුරුදු කරගෙන යනකොට අප දැන් දන්න ඒ අපි දැන් මේ ධර්මයේ අපි තේරුම් අරගෙන අපි මෙහි මෙහිම වෙන්නේ කියලා අපි දැන් දන්නවනේ මෙන්න මේ කාරණාව අතර අපි දන්න එක අපි සංකල්පයක් විතරයි. මෙන්න මේ කාරණා අපි හැම මොහොතකම මෙතන සිටිවිල්ලකින් පුරුදු කරනවා. දැන් මෙහෙම වෙන්නේ දැන් මෙහෙම වෙන්නේ දැන් මෙහෙම වෙන්නේ කියලා. නමුත් ඒ තුලින් සංසිඳීමක් ඇති වෙනවා. නමුත් අපිට මූලික නුවණට වැටෙන්නේ නැහැ. මොකද අපිට එතනදී මේ සිටිවිල්ල මගේ බවට පත් වෙලා මේ සිටිවිල්ල කොස්සේ යන කාරණාව. හැබැයි අපිට මේ මම ඔය නිරන්තරයෙන් කියන කරණාව තමයි පටිච්චසමුප්පාද න්‍යාය අපට ඇත්තටම නිවැරදිව තේරුනේ නැහැ. අපට පටිච්චසමුපාදයේ මේ අන්‍යෝන්‍ය පත්‍යස්භාවයේ මේ අංග 12 සිදුවන ක්‍රියාකාරීත්වය නිවැරදිව තේරුණා නම් නිවැරදි වැටුණා නම් එයාට ඇත්තටම කරන්න ඕනේ මොකද්ද කියන කාරණාව අදාළත්වයක් නෑ දැන් මොකද කරන්න කියන එක. මොකද යාට මේ සියලුම මේ කටන සුචි පැහැදිලි කරන සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මේ අන්‍යෝන්‍යවන් ප්‍රත්‍ය බව දැකීම. සම්මාදිට්ඨිය කියන්නේ විද්‍යාපත්‍ය සම්පත සංකල්පච්ච විඥාන කියන මෙන්න මේ සමුලිද. මේ සමුලිය දකිනකොට මේ කාරණා දකින්නට ඕනේ. මේක දැකපු තැනදී ප්‍රඥාවෙන් කලියුත්තේ මොකද්ද කියන කාරණාවට ලැබෙනවා. එතකන් ඔබට ප්‍රතිඋත්තර මොකක්ද කියන කාරණාව ලැබෙන්නේ අපට සංකල්පයක් වශයෙන් මේක තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් අපට සංකල්පයක් වශයෙන් මෙන්න මේක තේරුම් ගන්න කරන්න මේක තේරුම් ගන්න කරන්නේ නැතුව අපි පුරුදු කරන්නේ අපි ඇත්තම අපි දුක භාවනාට දෙගත්තට පස්සේ අපට අපි සාමාන්‍ය ගතිය අපි ධර්මයේ අහපු කාරණාව තේරුම් ගන්න ගොඩක් ජාති තියෙනවා මෙන්න මේක අපි තේරුම් ගන්න වෙනකොට අන්න එතනදී තමයි අපිට මේ අහුවෙන්නේ පරිසම්පදනයයි. දැන් බාහිදර කිරිය ස්වාමීන් වහන්සේ දිත්තේ දිත්ත මත්තන් මෙහෙම ඉක්මෙන්ද කියලා කිව්ව එකදී අපිට එකපාරට එන්නේ මේ හික්මුණා කියන්නේ. ඉක්මෙන්ද කලින් මේ කිව්වේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ එතකොට තමයි ඒක තමන් දැනගෙන ඉක්මෙන්නේ. නැත්තම් තමන් දැනගෙන ඉක්මෙන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මේ පටිච්චසමුප්පාද න්‍යාය අපිට ඉස්සල්ලාම නිරවුල් කරගන්න වෙනවා. නිරවුල් කරගත්ත තැනදී අපට අහපව් එතනින් එහාට මොකද්ද කළ යුත්තේ කියන කාරණාව දාලා නැහැ. ඒක බුදුරණවහන්සේ මාර්ගයට ආව කෙනාට සමාධියට පරිච්ඡේද කෙනාට ආයි තව කෙනෙක්ගේ උපදෙස් අවශ්‍ය නැති බව පැහැදිලි කරයි. උපදෙස් ලැබුණොත් එතෙන් එහාට යන්න පුළුවන්. ඉක්මනින් මේක නිරවුල් කරගන්න තමයි මූලිකවම තව කෙනෙක් අත්‍යවශ්‍ය වෙන්නේ. කල්යාණ මිත්‍රාශ්‍රය අධ්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් එහාට යන්නට කල්යාණ මිත්‍රයාගෙන් මේ ධර්මයේ ඇහෙන එක ධර්ම සාකච්ඡා කරන එක ඒ හැම දෙයක්ම සමතේ කාලේ කාටි ප්‍රශ්නාව කාලේ කාටි කරන එක තමන්ගේ මාර්ගයට ඉක්මන් වෙන්න තේක උපකාරයක් වෙනවා. ඒ වගේම තමයි එයාට අනිවාර්යෙන් ඊතරින් කියා අවශ්‍ය අවශ්‍ය දේ නිවීම දක්වා අවදි කළා. එහෙනම් අපි මෙන්න මේ මේ ඒ ඉරුම් ගන්න හොයන්න වෙනවා අනිවාර්යයෙන්ම. එහෙම නොවුනොත් එහෙම අපි අර මෙහෙම දැන් මේ කාරණා වෙන්න දැන් ඔබ දකිනකොට මෙන්න මේක වුණා මෙන්න මේක වුණා මෙහෙම වුණාට අන්තිමට අපි ඉස්සරහට දැම්මා කියලා නුවණ වැඩෙන්නේ නැහැ. අපට එන්න සිතිවිල්ල පැත්තට යෝජනාවක් කියන්නේ. ඔහු හොයන්නේම මෙන්න මේකේ සත්‍යය කියන්නේ මොකද්ද කියලා. එහෙම හොයනකොට පටිච්චමුප්පාදය අහුවෙනවා කියලා කියන්නේ. මේ දුක පිළිසින් දැක්කා. පිළිසින් දකිනකොට, ඒ කියන්නේ පිළිසින් හොයාගෙන යනවා. පිළිසින් හොයගෙන පිළිසින් හොයාගෙන යනකොට හැමෝටම තියෙන පිළිසින් දකින්න සත්‍යතාව කිනාට. එන්න ඔය සත්‍යයට එන්නත් මේ දුක කියන්නේ මොකද්ද කියලා හොයන්න තියෙනවා. හොයන තැනයි තව පිළිසින් දෙත යුක්තක් කියන ගන්න අහුවේ. එතකොට ඔය දුක සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි කියලා ඒවට අහු වෙන්නේ එහෙනම් අපි මේ මේ හොඳට පටිච්චසමුප්පාදයේ මේ අංක 12 තියෙන ක්‍රියාකාරීත්වයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඒ කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිස්වභාවයේ මේ සිදුවෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා මෙන්න මේක අපි ගොඩක් අද හිතන්නේ නැහැ අපි දැන් අපි හිතමු පරිසම්පාදය ජරා මරණයෙන් පටන් ගත්තා කියලා. ජරා මරණයෙන් පටන් ගත්තට පස්සේ ජරා මරණය හොයනකොට ජාතිපච්ච ජරා මරණම් කියන කාරණා අහුවෙච්ච නැති යා අද එතනින් ඉමසන්ඩ ගත්තට එයාට ජරාමරණයට හේතුව ಜಾති ජරාමරණයේ කියන කියන කරන දුක්ඛ ඥාන කරන දේරුම් ගත්තා මාර්ගෙ ඉරුම් ගත්තා. එතකොට පටිච්චසමුප්පාද අංග 12ම අහු වෙලා. එහෙමනම් එයාට මේ අංග 12ම අන්‍යෝන්‍ය ප්‍රතිබය අහු වෙනවා. හැබැයි මේක එකකින් පස්ස එකක් වෙනවා කියන කාරණා නෙමෙයි අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් කියන්නේ මෙන්න මේ අන්‍යෝන්‍ය ප්‍රතිභාවයත් එක්ක තමයි පුජ්‍යල කියන කාරණාව ගොඩනගන්නේ මේකට දකින්න නිසා. එහෙනම් මෙන්න මේ අනුර පත ස්වභාවය අපි තේරුම් ගන්න ඉවසනට වෙන්නවා. ඒ නිසා බලන්න හොඳට කල්පනා කරලා අපිට මේ පටිච්චසමුප්පාදයේ කියන අංග 12 අනුවන් පත ස්වභාවය දකින්න සැලදී විඥාන පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලයිද සලයට පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තන්න තන්න පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ කියන මෙන්න මේ හැම මේ ක්‍රමය අන්වෙන්න පටන් අපට වැටහුණා කියන කරන්න අපේ වදිරිතවද අන්න එතනදී අපට ලොකු නුවණක් ආධ්‍යාත්ම වෙලා දීමක්. අන්න එතකොට අපි දකිනවා එහෙනම් මේ ලෝකේ අපට යම සකස් වනවාද මේ සකස් වන්නේ මේ පදනම මතයි කියලා. එහෙනම් අපට සකස් වෙච්ච ලෝකයේ අපි තේරුම් ගන්න යනවා කියන්නේ මොකද මේ පදම අහුවෙනවා. අන්න දුක කියන කාරණාව අපි මොකද්ද කියලා තේරුම් ගන්න ඕනවා කියන්නේ පිළිසිඳ අහුවෙනවා. පිළිසිඳ අහු වෙනකොට සමුදය අහු වෙනවා. සමුදය අහු වෙනකොට සම්මුතිය උනේ මේ ඉස්සරහ කියලා දක්වන්නේ නැහැ. ඒකකින් හරි අහු වෙනවා. එහෙනම් මොකද්ද වැඩ පිළිවෙල? අන්න මගේ වැඩෙන්නේ. මොකද විපාක ධර්ම සියල්ලම තන අහු වෙනවා යාට. ඉතින් එහෙනම් මේ යම් කිසි දවසක ඇත්තටම එක දවසේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි බලමු ටික ටික කල්පනා කරලා මේක මොකද මේ කරන්න මේ ප්‍රතිසම්පද අංග ටික තේරුම් ගන්න අන්තිම ප්‍රත්‍යෝෂයෙන් මේ පින්වතුන් ඇත්තටම ප්‍රායෝගිකව හොයන ධර්මයේ නිරවුල් කරගන්න උත්සාහ කරන පිළිදක් කියලා කතා කරන්න ගොඩක් පහසුවක් වෙනවා. ඒ නිසා අපි පස්සේ දවසක අපි උත්සාහ කරමු මේ හැම පටිසම්පද හැමාංගයකම යන්නවන පත්‍ය ස්වභාවය ටිකක් තේරුම් ගන්න අපි ඉවසන්ද වටහා ගන්නට දේශනා මුල් කරගෙන අපි උත්සාහ කරමු. එතකොට අපිට ගොඩාක් මේ කාරණාව තේරුම් ගන්නට ඕන දේවල් තියෙන ඒක තේරුම් ගන්න තියෙන දේවල් අපිට වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙයි. දර්වසන්න. දර්වන් සර්මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ඒ ඔබ වහන්සේ දේශනා කරපු ඒ ටික තමයි පැහැදිලි කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් අපි අරමුණක් ආවහම භාවනාවකදී අපි පටන් ගන්නේ නාම ධර්ම වලින් ස්වාමීන් වහන්සේ. දැන් මේ මනෝ ධම්ම මනෝ විඥාන ආදී වශයෙන් ඉදිරියට එනකොට එතකොට පටිච්ච සමුප්පාදයට ඒක සම්බන්ධ කරන්න තමයි බැලුවේ. ඒක ඒක කරගන්න බැරි වුන නිසා තමයි මම මේ ප්‍රශ්නේ අහුවේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ඒ හරිය ඒ මේ භාවනාවේ විදර්ශනාවේ මුල්ම හරිය පොඩ්ඩක් පැහැදිලිව දැනගන්න ඕනේ වෙන දවසක හරි කමක් නැහැ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අතෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ශ්‍රීමති මහත්මිය අපිට ප්‍රශ්නයක් යොමු කළා ස්වාමීන් වහන්සේ අපිට ඒක හුනේ නැහැ වගේ. මම නැවතත් ඊටම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කරනවා. ඔබතුමිය යොමු කරපු ප්‍රශ්නේ නැවත ඉදිරිපත් කරන ඔබතුමිය ප්‍රකාශ කරපු දේ අපිට හුන්නේ නැහැ මේ පැත්තට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේට ඇහෙනවද? දැන් ඇහෙනවා කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමෙන් යම්කිසි අවබෝධයක් ලැබුණා. නමුත් ස්වාමීන් වහන්සේ ශ්‍රීමති මහත්මිය ඉන්න ස්වාමීන් වහන්සේගේ ලයින් එක ඩ්‍රොප් වෙලා උන්වහන්සේගේ ලයින් එකේ ප්‍රශ්න තියෙන බව කිව්වනේ. ඒ නිසා මම දැනගත්තත් අපි ඊළඟ දවසකට දාමුද මේ හරියට එහෙන වෙලාවක? ඔව් පොඩ්ඩක් ඉන්න දැන් උන්වහන්සේ සම්බන්ධ වෙනවා. බොහොම හොඳින් වැඩ මේ ස්ලයින් එක තිබුණා අපිට කොහොමදාවක් මට තමයි ප්‍රශ්නය මොකද ශ්‍රීමති වාද්මි මගේ ප්‍රශ්නෙට තමයි ආවේ ලයින් එකේ අප්සෙට් එක කිව්වා ඔව් ප්‍රශ්න ප්‍රශ්න විදිහට තාම කෙනෙක් වෙනව කෙනෙක් වෙන්නේ නැහැ හොඳයි අපි මම හිතනවා ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනකන් සමාවෙන්න කැස. අපි සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙයි දැන්. මයික් එක කාගේ දොන් වෙලා තියෙන්නේ? චන්දන මහත්තයා මයික් එක මියුට් කරගන්න අපේ චන්දන මහත්මයා. හොඳයි. හොඳයි. ඔව්. මම ස්වාමීන් වහන්සේ ගන්න ටිකක් උත්සාහ කරනවා. එතකම් මම ඊටම ගෞරවයෙන් චිත්‍ර මහත්මියට ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙලා පොඩ්ඩක් සාකච්ඡා ඉස්සරහ ගෙනියන්න. ඉතින් ස්වාමීන් වහන්සේ ගන්නකම්. සිරන්සන්නේ ශ්‍රීමති මහත්මිය ඔබතුමියගේ ප්‍රශ්නය ඇහුවනම් තේරෙන මට්ටමින් යමක් කියන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සිරන්සන්නේ ඔබතුමියගේ ප්‍රශ්නේ විස්තර කරන්න කියලාද? එහෙමයි එහෙමයි සේවති මහත්මිය නෑ දැන් දැන් භාවනාවකට ගියහම භාවනාවේදී දැන් ওই පටවියාපෝ තේජෝ ඒ සංඥා වලින් ඇතුළට ගිහිල්ලා දැන් ඒවත් තේරෙනවා ධාතු මාත්‍රයක් විතරයි කියලා ඊට පස්සේ දැන් භාවනාවේ මුලට යනකොට අපිට තේරෙනවා මනෝ ධම්ම මනෝ විඥාණයෙන් ඇති වෙනවා කියලා මෙතන නාම ධර්ම ටිකක් තියෙන්නේ එතකොට මේ නාම ධර්ම ඇතුව නැතුව යනවා කියලා තේරෙනවා. එතකොට ඒක පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරගෙන දැන් යන යන්න තමයි බැලුවේ. දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ පටිච්ච සමුප්පාදය නිවැරදිව අවබෝධ කරගෙන ඒ ඔස්සේ යනවා වගේ කියලාද තේරුණේ. ශ්‍රීමති මාත්මිය ස්වාමීන් වහන්සේ ඔබතුමී ශ්‍රීමති මාත්මියට අපි කරදර කරනවා දැන් ශ්‍රීමති මාත්මිය දැන් මේ ස්වාමීන් වහන්සේගේ ලයින් එක දැන් සම්බන්ධ වුණා. කරුණාකරලා නැවතත් අනිත් ප්‍රශ්නේ කෙටියෙන් කියන්නකෝ. අවසරයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමෙන් යම්කිසි අවබෝධයක් ලැබුණා. නමුත් ස්වාමින්වහන්ස දැන් මේ මේ භාවනාවකදී භාවනා කරන්න පටන්ගත් වෙලාවක අර එන අරමුණක් ගැන මනස යොමු කරනකොට ස්වාමින්වහන්ස එතන තියෙන නාම ධර්ම ටික තෝරගෙන ඒ නාම ධර්ම ටික අනුව ඒ නාම ධර්ම නැති වෙන හැටි බලාගෙන යන විදිහක් තමයි කරේ එතකොට ඒක පටිච්චසමුප්පාදයට සම්බන්ධ කරගන්න හැටි පොඩ්ඩක් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අන්නේ එතන තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ වහන්සේ සඳහන් කරා පටිච්චසමුප්පාදේ නිවැරදිව දැනගෙන යන්න කියලා පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරගන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තරම තියෙන නාම ධර්ම වල නැතිවක් කියන කාරණාව මාර එක්කට වෙන අභියහක වඩාමයේ ගුරුමත්තෙන් අපිට මේක අහු වෙනවා නම් අන්න එතනදී අපිට මේ මේ නොසිත වෙන තැනක් අපේ කාරණාව. දැන් අපිට ඇත්තරම දැන් අපි පරිච්ඡේදාපාදරි මේ කාරණාවක් විස්තර කරගෙන යනකොට අපිට මේ සංඥා මාත්‍රය කියන කාරණාව ඔස්සේ මේ සංඥාවක් තියෙනවා කියන පැත්තකට යමු වෙලා යනවා. අපේ තියෙන සංඥා තීන්මක් තමයි බලන්න යන්නේ. හරි සංඥාවක් තියෙනවා කියලා ගත්ත කාරණා අපිට අහු වෙන්නේ නැහැ. මෙන්න මේක අපි අල්ල ගන්නට ඕනේ. එතකොට මම ඒකයි අර පැහැදිලි කරේ මේ මේකට අපි අර මේ කියන සංඥාව නැති වෙන විදිහට පුරුදු කරාට අසඤ්ඤයකට හිත යොමු වෙනවා මිසක් මාර්ගයට කියන්නේ පටිච්චසම්පාදය අවුරුප්පම නෙමෙයි කියලා. නේද පටිච්චසම්පාදය කියන කාරණාව අනුමයි තමයි. මේ අංග ක්‍රියාකාරීත්වයේ අපි ගෞරවකමක් ඇති කරගන්න වෙනවා. එතකොට තමයි අපිට අපේ සිතිවිලි මාත්‍රයකින් තොරව මේ කාරණා අපට අත්දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් එකට මම අර මේ පැහැදිලි කරේ බුදුම ටික පොඩි මොකටකින් පැහැදිලි කරගන්න පුළුවන් එකක් මේ අපි තව වැඩ කියන සාකච්ඡා කිහිපයකදී අපි උත්සාහ කරමු මේ ප්‍රතිසම්පාදනයේ අන්‍යෝන්‍ය ප්‍රතිවහාරය ටික ටික පැහැදිලි කරගන්න. එහෙම වුණොත් අපට ගොඩාක් දේවල් රිසෝල්ව් කරගන්න පුළුවන්කමක් ලැබේවි. එතකොට අපට අර ලැබිච්ච දේ ඇතිකරන්න ලැබිච්ච දෙයට යම් ස්වરૂපයක් හරි සංඥාවක් හරි මේ සංඥානික ක්‍රියාකාරීත්වයක් කියලා හරි එහෙම දැමීමක් ස්වභාවයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක නිරවුල් වෙන නිරවුල් වෙන්න අපට ඒක මෙහෙමයි මේක සිදුවන්නේ කියලා වැටහීම් ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අපට සිහිය තැනදී අපට පුළුවන්කමක් ලැබෙනවා ධම්මෝචය ධම්මෝචය කියලා කියන්නේ මේක අපත්තට යොමු කරගන්න හැකියාව කරේ බලන්න. අන්න ඒකත් එක්ක අර නෝන තියෙන නිසා අපට ආයාසයෙන් තොරව මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැත්නම් අපි අර සංකල්පයකින් මෙහෙම මේක මෙහෙම දෙයක් මේක මේ වගේ දෙයක් මේක මෙහෙම ඇති වුනේ අපි දැකපු රූපේ එහෙම නම් කිරීමක් කරන නිසා මෙහෙම අල්ලගෙන කරන ගිය කියලා අපි සංකල්ප බැක් ප්‍රොසෙස් කරගෙන යන්නේ. ඉතින් මේකට වඩා ඉක්මවන්නට මේක ඉක්මවන්නට ඉදිරියට වඩා දෙයක් කියනවා. ඒ එතන අපට පටිච්චසමුප්පාදයේ නිරවුල්කම අපිට වඩා අසදක. මෙන්න මේ මේකට අපි යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අර නාමය දැන් මම තව ගන්න කියනකොට මේ නාමයයි රූපයයි කියන කාරණා අපි නාමයෙන් වෙන්ව අපිට අහු වෙනවා කියලා කියන්නේ අපිට එක දෙයක් හැටියට මතුවෙලා. එතකොට රූපයෙන් අහු වෙනවා කියන්නේ ඒ දෙයක් හැටියට මතුවෙලා. නාම රූප අන්‍යෝන්‍ය ස්වභාවයක් අහු වෙනවා නම් අන්න එතනදී අපට උපාදාන කික් අහු වෙන්නට ඕන. නැත්නම් අපිට නාම වෙනවා රූප වෙනවා දෙකම වෙන් වෙලා අහු වෙලා තියෙනවා. ඒතකොට අපි දෙකම දෙයක් හැටියට ගිහිල්ලා. දැන් අර බලන්න මේ දීගණක දීගණක කියනවානේ මේ මම කිසිම දෘෂ්ටියකට යමතින් නැහැ කියලා. ඔබ දෘෂ්ටියකට කැමති නැහැ කියන දෘෂ්ටියට කැමති. ඒක උඩ ප්‍රකට වුණේ නැහැ. අන්නේ වගේ තමයි අපි දැන් හේතුඵල ධර්ම ඉවසනවා. යම් කිසි විදියකට මෙහිමයි මෙහිමයි කියලා දානවා. නමුත් අපිට එතන හේතුඵල ධර්මයක් සිදුවන්නේ කියන කාරණා අපට අහු වෙලා. එහෙනම් අපිට අර මම අර මුලින් අර පාදේශකෘති පැහැදිලි කරා වගේ මේ අනිත්‍ය සංකල්පේ පටිච්චසම්පන්න කියන එක වචීමාත්‍යකින් තොර අනිත්‍ය සංකල්පේ පටිච්චසම්පන්නව වැටෙන්නට ඕන. අනේ එතනදී නිවැරදිව මාර්ගය අහු වෙනවා. ඉතින් එහෙනම් නිවැරදිව මාර්ගය අහු වෙනවා කියන කාරණාවට යන්න අපිට ලොකු නුවණක් සිද්ධ කරගන්නට වෙනවා. ඉතින් ඒකට අපි මේ පටිච්චසම්පාදයේ ටික ටික වටහා ගන්නට උත්සාහ කරමු. අපි ඒක දැනගන්නට ඕනේ ඉස්සෙල්ලා මට මේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා උපාදාන සංනම් භව ජාති කියන මෙන්න මේක මේ වගේ නොන් ප්‍රත්‍යක්ෂ භාවය හැම එකක් එක්කම කොහොමද තේරුම් ගන්න කියන එක. මෙන්න මේකට අපි ටිකක් යොමු වෙලා මේක තේරුම් ගන්න වටහා ගන්න උත්සාහ කරමු. එතකොට අපිට ගොඩාක් මේ සම්බන්ධයෙන් ඒවල්කමක් ඇති වෙවි. කුමක්ද කළ යුත්තේ කියන කාරණාව තමාටම වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. කුමක්ද කළ යුත්තේ කියන කාරණාව තමාන්ට වටහා ගන්නට නම් ඒ කියපු කාරණාව තමා තුළින් නිරවුල් කර ගන්නට වෙනවා. ඊළඟට සාදු සාදු සාදු හොඳයි අනිකුත් කල්යනා මිත්‍ර පුත්‍රයන්ටත් අපි අවස්ථාව දෙමු තවදුරටත් ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. අර පාරිලෙයක සූත්‍රයයි අර අනිත් සූත්‍රය මොකද්ද කිව්වේ ඔබ වහන්සේ? වා සාමාන්‍ය ස්වාමීන් වහන්සේ ඇහුනේ මේක. ඔය මයික් එක මියුට් කරගන්නකෝ ප්‍රශ්න අහලා මයික් එක මියුට් කරගන්න එතකොට එනවා. ස්වාමීන් වහන්සේ නැවතත් ඔබ වාසි ජටෝපම සූත්‍රය. ය වාසි ජටෝපම සූත්‍රයයි පාඩේ සූත්‍රයයි uh, මාත්මිය. දෙකම සංයුත්ත නිකාය තුනේ තියෙන්නේ. වාසි වාසි ජටෝප ජටෝපම සූත්‍ර වාසි ජටෝපම නේ හොඳයි ප්‍රශ්න තියෙනවද ධර්මයේ පිළිබඳව තව මේ උන්වහන්සේ අපිට තේරුම් කළ දීපු කාරණාවන් සම්බන්ධයෙන් ලැබෙන උතුම් උතුරනේ තමන්ට කිසියම් ධර්මයේ ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. මොහන් මහත්මයා ඔබතුමාට මම යොමු වෙන්නම් මොහන් මෙන්ඩිස් මහත්මයා. මොහන් මෙන්ඩිස් මහත්මයා සමන් දෙනවා කියලා අපි විශ්වාස කරනවා අපි කතා කරන ඇහෙනවද? තෙරුවන් සරණයි ඇහෙනවා ඇහෙනවා <coughs> ඔව් බුදුමඩ අවස්ථාව තියෙනවා මේ ගෞඩන ස්වාමීන් වහන්සේගෙන් යමක් අසා දැනගන්න. හොඳයි ප්‍රශ්න නැහැ වගේ තියෙන එහෙනම් කල්යාණ මිත්‍රයන්ට තවදුරටත් ප්‍රශ්න අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අසංග මහත්මයා තෙරුවන් සරණ ගලත් මහත්තයා මම පොඩ්ඩක් මේ ටික වෙලා ඉවත් වෙලා ඉන්න සිද්ධ වුණේ කියලා මට අද දැන් මේ වෙලාවේ අහන්න අමාරුයි තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි ගෞරව ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් ස්වාමීන් වහන්සේ අද දවසේදී කල්යනා මිතුරු සංඝ ඔව් ප්‍රශ්නයක් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමින්නන්ස මේ ප්‍රශ්නය වහන්සේ මේ පිටිසලා උත්තර දුන්නා දැන් මට පොඩ්ඩක් විසඳෙන්න සිද්ධ වුණා මේ ඇහෙන්න තුනේ සමින්නන්ස දැන් ප්‍රසන්න මහත් ප්‍රසන්න මහත්මයා ඔබතුමා කතා කරන්නේ අපිට ඇහෙන්නේ ආ සමාවෙන්න සමාවෙන්න ඊට පස්සේ කතා කරමු දැන් ඇහෙනවා සමාවෙන්න කිව්ව එක ඇහෙනවා කලින් කිව්ව ටික තමයි හොන්නේ නැත්තේ ආ දැන් ඇහෙනවා සත්‍ය දැන් ඇහෙනවා දැන් කතා කරන්නේ සමාවෙන ස්වාමීන් මේ මේ මට මේ මේ විසන්දි වුණා මාගෙත් මේ නිසා මේ මට ඇහුන්නේ හැම එකම ස්වාමීන් මේක ගත්තනම් මේ ඉතිස්සලා වහන්සේ දේශනා කරන ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් දැන් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන ස්වාමීන් දැන් අපි අපි මේ කරනකොට ස්වාමීන් වහන්සේ කායේ කායනුපස්සී විහෙරති කියලා සතිපට්ඨානයට ගත්තොත් ස්වාමීන් වහන්සේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා දවස් 7යි අවුරුදු 7ක් ඇතුළත මේ යම්කිසි යෝගාචරයක් නිවනට ලං වෙනවා කියලා සවෙනස. ඒතකොට සවෙනස මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයේ කියන එක සවෙනසේ බොහෝ දුරට ඒ කියන්නේ මාර්ගයට ඇවිල්ලාද සවෙනස මේ සතර සතිපට්ඨානය කරන කුත්තලයා ඒ தත්ත්වයට එන්නේ සවෙනස. මේ දෙක ගලපගන්නේ කොහොමද සවෙනස අපි? ඒ ගැන පුළුවන් නම් තේරුම් කරලා දෙන්න වෙන. සරණයි. අපට මූලිකව ඔක තියෙනවා මේ සූත්‍රයක් සංකීර්ණිකා වටන සංස්කෘතියට හරියටම මේ විස්තරය මතක නැහැ. සේක කෙනාගේ සතිපට්ඨානියත් සේක සිල්වන්ත කෙනාගේ සතිපට්ඨානියත් ඊළඟට රහතන් වහන්සේ සතිපට්ඨානෙත් තුන් විදිහට විස්තර කරලා තියෙනවා. මෙතනදී ඇත්තටම නිවැරදිවම නම් වැඩෙන්නේ ඒක කිනාට තමයි. කියන්නේ ඇත්තටම සත්‍යකරි සිදුරු කරාට තමයි නිවැරදිවම වැඩෙන්නේ. ඒතරණි තමයි සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙන්නේ. මොකද බුදුරණවහන්සේ පැහැදිලි අනාගාමී රහත් වෙනවා කියලා. මොකද සමුදේ හරියටම දැකපු දැන. අවස්ථිපට්ඨානේ ඒක වෙන්නත් වඩන්න වඩන්න ඕනේ. ඒක තේරුම වඩන්නට ඕනේ. අවස් හරියට වැඩෙන්නේ මේ ශේක කෙනාට තමයි. ඒ කියන්නේ කඩේට කරපරාර කඩක් තමයි. එයා ඒ විදිහට වැඩිවුත් එහෙම ඒ කියන්නේ හරියට වඩනවා කියලා කියන්නේ එයා නම් වඩන. එයා එහෙනම් ඒ විදිහට වැඩිවුත් එහෙම අන්න දවස් අවුරුදු 7 දක්වා මේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා අනාගාමී රහත් වෙනවා කියලා. අනෙක් කෙනාට නිවර්ද වඩන්න දන්නේ නැහැ. ඒ නිවර්ද වඩන්නට තේරුම් ගන්නට ඕන විදිහට වැඩි පුරුදු කරලා තියෙනවා. ඒකට දැන් මම අර කාර්ලික් සුත්ති පැහැදිලි කරේ මේ ඔක්කොම අංග ටික වැඩිනවා මේ සංස්කරණයේ ස්වභාවය අපිට අහු වෙනවා කියලා. එතකොට මේක අපි මෙහිම පුරුදු කරන් යනකොට අර අතිපත්තානේ මේ සීයේ පිටවගත කරනාව තුළ කය කයපත්ති වාසික කරන්නේ කොහොමද කියන කාරණාව ටික ටික යට අහු වෙනවා. සමුදය කියන කාරණාව, නිරෝධය කියන කාරණාව, අය කියන කාරණාව ටික ටික අහු වෙනවා. එතකොට යාර මේක නිරවුල්වම මේක අහුවෙච්ච දවසේදී මෙන්න මේ විදිහට નિවර්දී පුරුදු කරොත් එතකොට දැන් යාන පුරුදු කරන දැන් එහෙම පුරුදු කරොත් වසර 7ක් වසර 7ක් ඇතුළත උපරිම බව අර තේරවනාගාමි බවට පත් වෙනවා ධර්ම රාගදී පුතරහත්යට පත් වෙන්නේ. ඉතින් සකාදිත්‍ය කඩදා ගන්නවා කියන කාරණාව සිදුවන්නේ ඇත්තරම හෙත්පල න්‍යාය අවිද්‍යාවත් කරගෙන මේ හට ගන්න ආකාරය දක්වන එකත් එක්ක එහෙම වුණොත් තමයි මම සක්කායදිටියතර මම ඉන්නවා කියන කාරණාව ඔහුට ඇති වෙන්නේ නැත්තේ. නැත්තම් හැම වෙලෙම තියෙන්නේ මම ඉන්නවා කියන කාරණාව ලැබිච්ච මට තමයි මේ හැම දෙයක්ම දුරු කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මේක අපි මේ උත්සාහ කරන්නට ඕනේ. මේ සක්කායදිටිය කරන විදිහට චින්තනයේ හසුරවන්නට. ඉතින් අපි චින්තනයේ හැසිරෙව්වොත් අන්න අපට පුළුවන්කමක් ලැබෙනවා. මේ ඒ බුදුරණවහන්සේ කියපු ක්‍රමයට සම්පූර්ණයෙන්ම මාර්ගය පුරුදු කරන්නේ. දැන් අර පාරලික සූත්‍ර පැහැදිලි කරේ පුතඥයා ඉඳලම පටන් අරන් අරහතේ දක්වාම. එතකොට එහෙනම් ඒ විදිහට චින්තනය හතරවනකොට පුතඥයාගෙන් පටන් ගන්න තියෙනවා. පුතඥයා පටන් ගන්න කාරණා. එතන ඉඳලම එයාට පුළුවන්කම ලැබෙනවා අරහතේ දක්වාම ඒ කාරණා තමයි කරන්න තියෙන්නේ. ඒතර අනිච්ච සංකල්ප ප්‍රතිසම්පන්න කියන මේ ස්වභාවය මේ අහුවෙන ඉස්ලාම් මාර්ගෙත් එක්ක. අන්න මාර්ගෙත් එක්ක අහුණාට පස්සේ යාට මේ ඒ විදිහට දිගටම පුරුදු කරගෙනකොට එක්ක අරහත් එක්ක අනාගාමී බවටපත් වෙනවා. ධම්මරාගයේ නිබ්බුතනාගාමී වෙනවා. නැත්නම් අරහත් ත්‍රිපත්‍ය නීම් සාක්ෂාත් කරන නීම සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊටවස්ස. ඊටවස්ස ගන්න ප්‍රමාණ පිසන්න සාක්ෂාත් දරුවන් සර්ණයි ස්වාමින් වහන්සේ දැන් ඔය අනිච්ච පටිච්ච පටිච්ච සම්පන්නතාවය සහ සංකත ස්වභාවය ගැන කල්පනා කරද්දිත් ඒක ඒ කාරණාව පැහැදිලි වෙන තනත් පැනවිලා තමයි තේරුම් ගැනීමක් සිද්ධ වෙනවා වගේ ස්වභාවයක් දැනෙනවා. ඒක දැන් මම නැතුව මේක තේරුම් ගන්න පුළුවන් විදිය පොඩ්ඩක් තව පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සරණයි. ඇත්තටම දැන් අපිට මූලිකවම මම ඉඳලා තමයි අපි මේක තේරුම් යන්නේ. නැත්තම් අපට යන්න බෑනේ. එතකොට අපට හැබැයි අපට මේම යනකොට මම කියන කාරණාව කියන්නේ විනෝද දැකීමකට යන බව අහු වෙනවා. ඉවරදී වැටෙනවා නම් මේ වැටෙනවා නම් එහෙම යනකොට මේක මම නැතුව මේක දකින්න ස්වභාවයට පත් වෙන බව අහු වෙනවා. ඒ තමයි නෝනත් එක්ක වැටෙනවා. එහෙම නැත්තම් අපට කොහොමද මම කියන කාරණාවක් එක තමයි මූලිකව අපිට මේක යන්න තියෙන්නේ. මොකද අපිට නැහැ කියලා තියෙන්නේ එතනනේ. ඒතර කොටකලා තියෙන තැනින් අපිට පටන් ගන්න ගන්න තියෙන්නේ. කරන වැඩපිළිවෙලේදී අහු වෙනවා මෙහෙම කරන විටදී අන්න මේ මම කියන කාරණාව කියන්නේ මම කියන කාරණා බොරුවක් බව මෙතනදී පසක් කරනවා කියන කාරණාව යට. ඉතින් ඒ නිසා ඒක අපිට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙවි අපිට මේක ටික ටික මේ ප්‍රත්‍යක්ෂ භාවය අහු වෙනකොට. ඒක නිසා මේ දැන් අපි මම නැහැ කියලා මම නැහැ කියලා හිතන දෙයක් නැහැ. මම නැති බව අහු වෙන බව අපි හිතාගෙන ගියා නම් මේක තේරුම් ගන්න පුළුවන් කියන කාරණා අපට අහු වෙනවා නම් මේ සංස්කාර දෙකත් එක්ක ඒක හදාගන්න වෙනවා ඒ ජයන්ත මහත්තයාට අපිට මයික්‍රෝවේව්ස් වලට තියෙන නිරේශිකා ඩයස් මේ ස්පෙක්ට්‍රම් ඔෆ් ආර්ට් ඒක තමයි හරියට ගත්තනේ මේ කොච්චර කොතරම් කලබල වෙනවද මේ බාධා වෙනවද කියලා කල්යනා මිත්‍රන්ට පේනව නේද එහෙම වෙනකොට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න වෙනවා සාකච්ඡාව තුළ. හොඳයි. එහෙම දැක්කම අපිට කෙලින්ම අයින් කරන්න තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. තවදුරටත් අවස්ථාව තියෙනවා කල්යන මිත්‍රයන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ තිරුවන් සරණයි මහත්තයා මම ඇත්තටම හිතුවා සාකච්ඡාව කරගන්න පොඩ්ඩක්වත් බැරි කියලා. මොකද ඇත්තටම මිහිට සිග්නල් පොඩ්ඩක්වත් නැහැ සමහරවිට. නමුත් මේ සාකච්ඡාව කරගෙන යනකොට මට මේ මම කියන්නේ මේ මේ විදිහට මම කවදාවත් මේ මේදි මේ ස්ක්‍රයිප් එක ඔබ මේ මේ ඉන්දියන් වාරගෙන් සම්බන්ධ වෙලා කතා කරන්න හම්බෙලා නැහැ. මේ දැන් බයික එකමාරක් බයිකයි කාලක් විතර එනවා. ඔව්. අද වාසනාවක් අපිට ඇත්තම ඊටමම අවම වශයෙන් තමයි ස්වාමීන් වහන්සේ බාධා සිද්ධ වුනේ. වාසික කනෙක්ෂන් එක පැත්තෙන් නම් තිබුණා ටිකයි බොහොම ටිකයි. හිතුවට වැඩිය බොහොම හොඳින් ඒ කාරණා සිද්ධ වුණා. ඉතින් කල්යම් දැන් දැන් හොඳටම වැඩ කරනවා මට පේන්නේ දබා දාන්න නැතුව. එහෙනම් කල්යම් මිතුරන්ට අවස්ථාව තියෙනවා ගෞරවණීය ස්වාමීන් වහන්සේට වෙලා තියෙනවා නම් තව ප්‍රශ්න දෙයක් ඉදිරිපත් කරන්න. ජයන්ත මහත්මයා ඔබතුමාට මම මෙන්න. ආ චරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ මම හිතන්නේ අද කියපු දේකට සම්බන්ධයට වඩා ටිකක් වෙනස් වෙනදායි මම ඉදිරිපත් කරේ නොකලේ ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මේ සතර ආහාර සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඒක ඉදිරිපත් කළාට කමක් නැද්ද මාතෘකාවට අදාළ නෙවෙන නිසා කියලා අහන්න කැමතියි ඉස්සෙල්ලා සලකමන ඉවත් කරන ආයි දරුවන් සම්මා සාමනාස මේ සම්මා දිට්ඨි <clears throat> සූත්‍රයේ තියෙන කොටසක් පැහැදිලි කරගන්න තමයි අවශ්‍යකම තිබුණේ ස්වාමීන් වහන්සේ එතන කියනවා මේ <clears throat> අතරම මගේ මිත්‍රයෙක් යොමු කරපු ප්‍රශ්නයකටත් පිළිතුරක් හැටියට යහන්නේ එතනදී කියනවා මේ තෘෂ්ණාව නැති කරාම තමයි ආහාර නිරුද්ධ වෙන්නේ කියලා. ඉතින් මතු කරපු ප්‍රශ්නේ තමයි මේ කබලින්කාර ආහාරය නිරුද්ධ වෙනවා කියන එක ගැන තමයි විශේෂයෙන් ප්‍රශ්නයක් විදියට අහලා තිබුණේ. සමහරවිට කොහොම තෘෂ්ණාව දැති වුණාම කබලින්කාර ආහාරය නිරෝධය කියන එක පොඩ්ඩක් අපිට ධර්මානුකූලව පැහැදිලි කිරීමක් කර දෙනවා නම් බොහොම පිං සමහරවිට කරවස්සමයි. නිර්වාණ සරණයි මේ කාරණා ඇත්තට ගොඩාක් තේරුම් ගන්න ඕන කාරණාවක්. මම අර මුලින්ම පැහැදිලි කරගෙන ආපු මූලපරයය සූත්‍රය වගේම අපි අද ගොඩාක් වටහා ගන්න වටහාගෙන ඉන්න සමහර කාරණා ඇත්තටම මේ බුදුරණවහන්සේ කියපු දේශනාව නිවැරදිව අධ්‍යය නොකිරීමත් එක්ක තියෙන කාරණා. අපිට ගොඩක් වෙලාවට කබලින්කාර ආහාරය කියනකොට අපි ඇත්තටම කය පෝෂණය කරන්න අවශ්‍ය කනබොන කාරණාව තමයි අපි දාගෙන ඉන්නේ. ඒකට කුත්තමක සූත්‍රයේ තුලදී උදාහරණය ටිකක් වැරදියට තේරුම් ගත්ත එක තමයි ඒක ගොඩාක් හේතු වෙලා තියෙන්නේ. පුත්තමස්ස සූත්‍රය තුල පැහැදිලි කරන පුත්තමස්ස සූත්‍රයේ තුලදී උදාහරණ කිහිපයක් පැහැදිලි කරනවා කාරණා හතරටම ආහාර හතරටම උදාහරණ හතරක් පැහැදිලි කරනවා. ඒ උදාහරණයක් තමයි අර කාන්තාරය යන අම්මයි තාත්තයි දරුවගේ මස් අනුභව කරනවා කියන එක පැහැදිලි කරන්නේ වගේ කබලින්කාරා හරි දකින්න කියලා. ඊළඟට ස්පර්ශයේදී හැම ගහපු ගවදනක් උදාහරණයක් දක්වලා උපමාවකට දක්වලා එකට මේක විවිධ ස්පර්ශය දකින්න කියලා. ඊළඟට විඤ්ඤාණ ආහාරයට මනස කියලා මේකට උදා උපමා පැහැදිලි කරනවා ගලපේ උපමයකට ගලප ගන්න. එතකොට මේ එතන දැන් හැම ගහන ගවදෙන කියනකොට ස්පර්ශය කියන්නේ හැම ගහ ගන්න කියන කාරණාව නෙමෙයි පැහැදිලි කරන්නේ. අපේ ඇඟ හම ගහගන්න කියන කාරණාවක් නෙමෙයි පැහැදිලි කරන්නේ. ඒකොට හම ගහපු ගවදනකට කොතනද කියත් බේරුමක් නැහැ. ඇවිල්ලා සත්තු කනවා ගැලවීමක් නැහැ. ඒතකොට ස්පර්ශය කියන කාරණාව පොසිව විදියෙන් ගැලවීමක් නැහැ කොතනද ස්පර්ශයක් සිදු වෙන්නේ. අනිත් වගේ ගලප ගැනීමක් කරන්න තියෙනවා. එතකොට මේ හම ගහ ගන්න කියන අට පිළිලක් නෙමෙයි කියන්නේ. කවලින් කර ආහාරය කතා කරනකොට ඒකෙත් ඒ විදිහටම උපමේයයට කලපන්න වෙනවා. නමුත් අපි එතන උපමේය උපමාවට උපමේයයක් කලපන්න නැතුව අපි ඇත්තටම එතන උපමාව දහම් කාරණා හැටියටම පැහැදිලි කරගන්න උත්සාහ කරන නිසා තමයි අද ගොඩක් කාලවට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. දැන් සම්මාදිට සූත්‍රය තුළ විතරක් නෙවෙයි ඇත්තටම ආහාර සූත්‍රය, මහා සංකේ සූත්‍රය හැම දෙයකම පැහැදිලි කරනවා තණ්හාවෙන් ආහාර හටගන්න හැටි. තණ්හාවෙන් ආහාර අට ගන්නකොට අපිට එහෙනම් මම පුංචි කාරණාවක් කියන්නම්කො දැන් මට තණ්හාවෙන් ආහාර අට ගන්න. එහෙනම් දැන් මම මට ආසාවක් ඇති වෙනවා දැන් ගිලම්පස් එකක් වලඳන්න. ඒතොර මගේ තණ්හාවක් ඇති වෙනවා. එහෙනම් මගේ ළඟට ගිලම්පස් එක එන්න ඕනේ. අපි ඒ කියන්නේ ඒකට අපි දැම්මාට පස්සේ අපිට එහෙනම් තණ්හාවෙන් දැන් තණ්හාවෙන් නම් ආහාර අටගන්නේ මට දැන් ආසාව ඇති වෙච්ච ගමන් ඊළඟපස්සේ වලඳන්න මගේ ළඟට ඊළඟපස්සේ ගිස්සනවට. ඒ තණ්හාවස්ථාවේ හටගත්තා. ඒ අපි දකින්නේ භෞතිකව අපේ කය පෝෂණය කරගන්න අදාළ දේ තමයි කබලින්කාර කරන හැටියට. තව එකක් තමයි මෙතනදී තේරුම් ගන්න ඕන එකක් බුදුරණවහන්සේගේ දේශනාව තුළදී දේශනා පරියායවල් විස්තර කරනකොට එතන විස්තර කරන පරියාය බලන්නට ඕනේ. පටිච්චසමුප්පාදයේ විස්තර කරන තැනදී බුදුරණවහන්සේ විස්තර කරන හේතුඵලණියයක් පුද්ගලික දෙයක් නෙවෙයි. දැන් පොලිපබ්බුන සූත්‍රය පැහැදිලි කරන විඥාන ආහාරය අනුභව කරන්නේ කවුද කියන ප්‍රශ්නේ වැරදි බව. විඥානයේ කොමකට ප්‍රත්‍යක්ෂ කියන කාරණාව නිවැරදිද? එතකොට ඔය විදිහටම ගත්තට පස්සේ කපලින්කාර ආහාර කියන කාරණාවට අපිට පස්සියක් කතා කරන්න බැරි වෙනවා කපලින්කාරේ කවුද අනුභව කරන්නේ කියන එක තමයි ගන්න තියෙන්නේ. රහතන් වහන්සේත් කවලින්කාර ආහාරය අපි දකින විදිහට ගන්නවා. එතකොට එහෙම වුණත් වෙන රහතන් වහන්සේට ඒ කවලිකාහාරයේ ප්‍රතිඋනේ තණ්හාව. මෙන්න රහතන් වහන්සේ තණ්හාව තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට හිතන්න ලොකු පැත්තක් තියෙනවා මේ ධර්ම කාරණාව ඇත්තටම තේරුම් ගන්නට. ඊළඟට තමයි දේශනා වල කවලිකාර ආහාර බක්ඛානං දේවානං අතික්කම්ම කියලා කබලිකාර ආහාර අනුභව කරන දිව්‍ය ඉක්මවලා යන බ්‍රහ්ම ලෝක ගැන කතා කරනවා. එතකොට මෙන්න මෙතනදී අපි මෙන්න මේකත් අපි උපයෝගී කරගන්නවා කබලිකාර ආහාරය කියන කාරණාවට අපි මේ දකින ගන්න කාරණා ටික ගන්නට මොකද හේතුව මෙතන එහෙනම් කබලිකාර ආහාර අනුභව කිරීමක් කතා කරනවානේ. එතකොට කබලිකාර ආහාරය අනුභව කිරීමක් කතා කරන්නේ කාටද පුජ්‍යලේකුට ඒ අනුභව කරන පුජ්‍යලයා කබලින්කාර ආහාරය ඉක්මවන දිව්‍ය ලෝකයකට යනවා කියලා කත බ්‍රහ්ම ලෝකයට යනවා කියනකොට ඒත් පුජ්‍යලයා. ඒතකොට ඒක පුජ්‍යලානුබද්ධිතව සතරේ යන ස්වභාවයත් එක්ක පටිච්චසමුප්පාද න්‍යායෙන් දැකීමත් එක්ක සිදුවන ක්‍රියාකාරීත්වය. නමුත් කබලින්කාර හතර ආහාරත් එක්ක හේතුඵල න්‍යායත් එක්ක කතා කරනකොටදී පුජ්‍යල කතාවක් නැතුව එතනදි ගන්න තියෙන්නේ බුදුරණවහන්සේ දේශනා කරන්නේ පටිච්චසමුප්පන්න භාවය. එතකොට දැන් අතිරාග සූත්‍රයේ පුත්‍රාණ සූත්‍රය බලවට පස්සේ අතිරාග සූත්‍රය පැහැදිලි කරනවා මේවා චන්ද්‍රාගයේ තණ්හා දුරවිච්ච තැනදී කවලින්කාර ආහාරයේ පස් ආහාරයේ මනසංචිතන ආහාරයේ විඤ්ඤාණ ආහාරයේ මේක තණ්හාව දුරවිච්ච තැනදී පටිච්චසමුප්පාද කැඩෙන්නේ නැහැ. ඊළඟට මාත්‍ය බදෝපම සූත්‍රය ආහාර සූත්‍රවලදී පැහැදිලි කරනවා තණ්හා මුල් කරන් මේක හට ගන්න ආකාරය. මේ ආහාර ටික හට ගන්න ආකාරය. එතකොට මෙන්න මේ ස්වභාවය අපට ටිකක් හිතන්නට ඕනේ. ඉතින් මෙන්න මේක මම ඇත්තට මේකට කෙලින්ම එකපාරට උත්තරයක් දෙන්න යොමු වෙන්නේ නැහැ. මේකට මේ හිතන්න ඕන පැත්තක් තියෙන බව මම මෙතනින් උලුප්පලා දුන්නේ. එතකොට අපට මේකට උත්තරයක් හොයන්න මොකද මම නිකන් උත්තර දුන්නා කියලා අපේ චින්තනය මෙහෙව ගන්න මේ ඉඩ ඉඩකට මේ මේ ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ. නමුත් උත්තරය දෙනවට වඩා කෙලින් උත්තර දෙනවට වඩා මේ හිතන්න ඕන පරිසරයක් එක්ක මේක ක්‍රියාකාරීත්වය දුන්නාට පස්සේ අපි පෙළඹෙනවා මේක හොයන්නට මේක හිතන්නට. ඉතින් ඒක නිසා මේ ටිකක් මේ කියපු කාරණා කරනවා කියලා දෙන්නම් මේ සම්බන්ධයෙන් අපිට හිතන්න ඕන විදිය හිතන්න ඕන කාරණා ටික කියලා දෙන්න මේ මේ කියපු ටික දැන් හිතන්න මේ දේශනා ටික එහෙම ගලපන්න උත්සාහ කරලා ගලපන්න උත්සාහ කරොත් අපිට නිකම්ම හිතන්න අපි ඒකට පෙළඹෙනවා තවත් විශේෂයකට මේ ගැන කතා කරන්න පුළුවන් අපිට ඇත්තටම මේ අරිසමපාදයේ කියන කාරණාවත් එක්ක අපි කල්පනා කරනකොට දැන් කවලිකාරාහාරයේ කියන වෙනතනේ පංචකාම ගුණයන් තමයි අහු වෙන්නේ. එතකොට පංචකාමය කියලා කියන්නේ කාමය කියන්නේ සංකල්පයක් සංකල්පමීය රාගයක් තමයි කාමය කියලා කියන්නේ. ලෝකේ කාමයන් නැහැ. එතකොට දැන් අපේ ඉතනදර ආහාර කනබොන තේ කියන කේදී අපි ගන්නවනේ එතනදී අපිට ඇහිලා තියෙන කණෙන් අහන ඒ ටික විතරයි කියලා. එතකොට එහෙනම් මේ කබලින්කාරාමය කියන කාරණාව අපට තියෙන්නේ කනමෝද පොතේදී පමණක්. ඒකවලදී බ්‍රහ්ම ලෝක තුලදී ත්වයි බෝලා. කියන්නේ හේතුඵල ධර්ම කතා කරන තැනදී මේ කිසි වෙලාවක මේ අපිට කතා කරන්න බැහැ මේකවත් අයින් කරා කියලා. බ්‍රහ්ම ලෝකයේදී මනස චේතන විතරයි තියෙන්නේ කියලා කතා කරන්න කිව්වොත් අද අපි තියෙන දෙයක් මොනවා කියලා කියන න්‍යායට ගිහිල්ලා ඉවරයි. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම පදනම් කරගෙන ටිකක් අපි හිතන්න යමුනොත් මෙතන අපට ලොකු හිතන්න පැත්තක් තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් හිතන්න උත්සාහ කරන්න යමුනොත් අපට මේ ඉදිරි සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් මාතෘකාවක් අරගෙන මේක නිරවුල් කරගන්න උත්සාහ කරමු. මෙන්න මේ මම කියලා දුන්න මේ දේශනා ටික පාදක කරගෙන මේක නිරවුල් කරගන්න හිතන උත්සාහ කරන්න. බුද්ධමද සූත්‍රයේ අතිරාග සූත්‍රයේ සඳහන් කරන සූත්‍රයේ ඊට පස්සේ තව අංගුත් උත්තර නිකාය සූත්‍රයක් තියෙනවා මට ඒක මතක නැහැ. මෙන්න මේ සූතික පද කරගෙන මේක පොඩ්ඩක් හිතන්න උත්සාහ කරන්න. එහෙම හිතුවොත් අපිට මේක නිරවුල් කරගන්න පුළුවන්කමක් ලැබෙවි. මේක අපට මාර්ගයේ යුක්ත කරගන්න මේ චින්තනය අපට හේතු වෙවි. ඔකට ගොඩක් කරලා පුරුදු කරන්නනේ. නමුත් මෙන්න මේ චින්තනය හැබැයි අපේ මාර්ගය නිරවුල් කරගන්න මාර්ගය පුරුදු කරගන්නට හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කියපු කාරණා ටික ගැන තව තේරුම් ගන්න යමක් කියනවා නම් මේක මේ කියපු කාරණා වටහා ගන්නද අහන්න මේ ඒකටම උත්තරයක් දෙන්න මේක අපි ස්වාධීන පොඩක් හිතලා බලන්න දවසක තව මේ සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරමු. ඊළඟට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණිතින් ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි ඉදිරිදි පොඩ්ඩක් <clears throat> අපිට ආලෝකයක් ලබා දෙන්න මේ රස්ස ආහාරයේ දැන් අපි ගත්තොත් එහෙම කාම ගුණ කියලා ගත්තොත් ඒ ටික හුඟක් වෙලාවට තේරෙනවා මේ පස් ආහාරයත් එක්ක යන කොටසක් කියලා. කබලින්කාර ආහාරය කියන එක විශේෂයෙන්ම පරිවර්තන වලදී පවා පිටු කළ පිටු කරගන්න ආහාරය හැටියට තැඟකට දාගන්න කෑම කන ස්වභාවයෙන් දාලා තියෙනවා. ඒ දෙක අතර වෙන් කර ගැනීමකුත් අපිට ඉදිරියේදී ස්වාමීන් වහන්සේ අපිට උපකාර කරොත් බොහොම පින් දෙවන්තම්. දැයි පොදේවත් මම ඒක පැහැදිලි කරන්න වෙන දවසකදී මේ ඒකට අපි සාකච්ඡාවක් වෙනම යොමු කරගෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරමු එතකොට අපිට ගොඩක් ඒක රිසෝල්ව් කරගන්න පුළුවන්කමක් ලැබේ මේට අධිකව වර්ෂාව තියෙන නිසා මේ දැන් නැවැත්ත හොඳයි කියලා මට හිතෙනවා මේ අධික වර්ෂාවක් තියෙනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපි හැමෝටම අපි හැමෝටම නතර කරමු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ලබන සතියේ සාකච්ඡාවට සඳහා මම යෝජනා කරපු සූත්‍ර දේශනාවක් තිබුණා වාසික දැක්කක් දන්නේ ඒක වාසිට මේ මේ මංග දැකදන්න අපි මේ සමාජයට දාලා තිබුණේ සූත්‍රය මොකද්ද පරිනිබ්බාන හේතු සූත්‍රය කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ එසේ නමුත් දැන් අද ජයන්ත මහත්මයා මතු කරපු කාරණාව හෝ අද දේශනාවට සම්බන්ධව වෙන සූත්‍ර දේශනාවක් හෝ අපිට ඕනනම් ගන්න පුළුවන්. මම ඒ තීරණය වහන්සිටම ඉතුරු කළා. අපි අද සාකච්ඡා නිමා කරමු ස්වාමීන් වහන්සේ. මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ශ්‍රීමති මහත්මියට ශ්‍රීමති මහත්මිය ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින්දීම කටයුතු කරලා අපි සාකච්ඡා නිමා කරන්න ස්වාමීන් වහන්සේට යොමු අදිටක් කෙටිින් කරත් කමන්න ස්වාමීන් වහන්සේ ගාවේ ශ්‍රීමති මහත්මිය ස්වාමීන් වහන්සේට වචිලා දරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද අප්‍රමාණ කාර්ය බහුලව ඉඳගෙනත් කාලගුණයේ දුෂ්කරතා මැද්දේ අප වෙනුවෙන් අප ගැන අනුකම්පාවෙන් මේ වගේ අපේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා අප කෙරෙහි කරුණාවෙන් දේශනාකට කළා වූ ඒ උතුම් ධර්මස්කන්ධය වෙනුවෙන් අපි අප්‍රමාණ කෘතවේදීව තවන්ට සිසිලස මිතුරු මිතුරියන් වෙනුවෙන් ඔබ වහන්සේට নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් සුව පහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා ඒ වගේම ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාටත් මෞදමෝපියන්ටත් ඒ ආකාරයටම සුව පහසු වෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මාත්මේ බොහොම පිං ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි එනම් ඔබ වහන්සේට මේ යොමු වෙලා අද සාකච්ඡා නිමා කරන්න ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු තෙරුවන් සරණයි අද දවසේදී අපහසුතාවයෙන් වුණත් මේ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වුණා. නමුත් ඒ ඒ මුල් කරගෙන අපේ ජීවිතේ ඇත්තටම සමාජලාවට ලොකු හිතන්න ඕන යමක් ලැබෙන්න ඇති. ඉතින් ඒ නිසා මේ අල්ලව මේ රැක්තර ගත්ත මිස්සියන පුණ්‍යදාන මේ තවත් ලෙස දහම් සාකච්ඡාවට සම්බන්ධ වෙන දලවත් මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාටමත් ඒ වගේම මේ මේ මේ අපිට මට සම්බන්ධ කරපු රවින්ද බබ්බලගේ මටත් ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාටත් මේ සියලු දෙනාටම ඔබ අප සෑම සියලු දෙනාටම මේ දහම තව මතවත් නිරවුල් කරගෙන සැබෑ මඟ මුරුදු කරගෙන නිවි තනතෙන්නට මේ සියල්ලක්ම හේතු ආසනා වේවා කියලා අපි සියලු දෙනාම අතුටින් පුණ්‍යානුමෝදනායම කරවස්ත සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං ගුණයක් කියලා මනුසරත් දුල්ලලේ